ඇසල පුරුපුරු දවසේ ආරම්භ කරපු මහමෙවුනා භාවනා අසපුවේ දහම් සේවාවට මේ පින්වතුන් දිගින් දිගටම සහභාගී වුණා. ඔබට තේරෙන්නේ නැති මේ කාලය තුල ඔබ තුල දහම් දැනුම, ශ්‍රද්ධාව, සිල්වත්කම ආදී ගුණ ධර්ම එක එක්කෙනාගේ නුවණ මට්ටමට දියුණු වෙන හැටි. ඉතින් මා කල්පනා කළා ඔබට අද බුදුරජාණන් වහන්සේ වදාළ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සම්බන්ධයෙන් විශේෂ දේශනාවක් කියා දෙන්න ඒ තමයි මහා පරිනිබ්බාන සූත්‍රය. සිංහස්නේ බුදු කෙනෙක් පහළ වෙන්නේ ඊ타මත්ම කලාතුරකින්. බුදුරජාණන් වහන්සේලා තමයි මේ ලෝකේ ආශ්චර්යවත් මනුෂ්‍යයන් කියලා කියන්නේ. කල්ප ගණනකින් බුදුරයන් වහන්සේලමක් ලෝකෙට පහළ වෙන්නේ නැහැ. අපේ යුගයේ අපේ වාසනාවට අපි මනුස්ස ලෝකෙ ඉපදිලා කලකට වෙද්දී බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අපිට අහන්න ලැබුණා. බුදු කෙනෙක් පහළ වෙලා උන්වහන්සේ අසවල් තැන උපත ලැබුවා. අසවල් තැන සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. අසවල් තැන ධර්ම දේශනා කළා. අසවල් තැන පිරිනමන් පෑවා කියලා අපිට අහන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ ලබද්දී සෙවණ සෙවණ සැලසූ බෝධීන් වහන්සේ අපට ඇස් දෙකෙන් දකින්න ලැබුණා. මේ ඔක්කොම අපේ ජීවිතේ ලැබිච්ච අතිශයින්ම දුර්ලභ දේවල්. ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් සම්බුදුරජාණන් වහන්සේ නමක් හැටියට මේ මිනිස් ලෝකේ වැඩ සිටියා. උන්වහන්සේ ගම්නියම් ගම් සිසාරා පා ගමනින් වැඩම කළා. සමහර දිනවලදී අනුන්ගේ පිහිට පිණිස වඩින බුදුරජාණන් වහන්සේට දානවත් නැහැ. උන්වහන්සේ කිසි දෙයක් හොයන්නේ නැහැ. උන්වහන්සේ බැලුවේ අවසාන මොහොත දක්වාම උන්වහන්සේ බැලුවේ කවුරු හරි කෙනෙකුට චතුරාර්ය සත්‍ය ධර්මය කියලා දෙන්නයි. ඉතින් මේ සඳහා බුදුරජාණන් වහන්සේ ඒ අවුරුදු 45 මුළුල්ලේම අප්‍රමාණ වහන්සියක් ගත්තා. කෙලෙස් සහිත ලෝකේ බොහෝ පිරිස් ඒ කෙලෙසුන්ගේ නිදහස් වුණා. සංසාර දුකට වැටිලා සතර පායට වැටිලා සංසාරේ ඇවිදගෙන ගියපු සත්‍යයන් ජීවිතය අවබෝධ කරගත්තා. බොහෝ දිනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දිම පැවිදි වෙලා රහතන් වහන්සේලා බවට පත් වුණා. ගිහි ජීවිතය ගත කරපු බොහෝ දිනෙක මාර්ගඵල ලැබුවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදය හරීම අනුවේදනීය ආකාරයෙන් දීඝනිකායේ සඳහන් වෙනවා. පින්වත්නි, ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ප්‍රතිගානවර ගිජ්ජකූට පර්වතයේ. ඒ වෙනකොට බිම්බිසාර රජු නැති වෙලා මගධ රාජ්‍යයේ රජතුමා වෙලා හිටියේ අජාසත් රජතුමා. ඒ අජාසත් රජතුමාගේ සීමා විවර වෙන ගංගානක් දඟලඟ. ඒ ගඟෙන් එහා පැත්ත ආයිත් වෙන්නේ වජ්ජි දේශයට. ඉතින් අජාසත් රජතුමා කල්පනා කළා මේ වජ්ජි දේශය ආක්‍රමණය කරන්න ඕන කියලා. ඒකට හේතුව තමයි ඒ කාලේ වජ්ජි දේශය ඉතාමත්ම ධනවත් මිනිසුන් හිටියේ පළාතක්. ඒ ආක්‍රමණය කරන්න ඕන කියලා කල්පනා කළා අජාසත් රජුරෝ Tamanගේ අමාත්‍යයාට වස්සකාර කියන මගද අමාත්‍යයාට කතා කරලා කියනවා ඉම්බා බ්‍රහ්මණේ මෙහෙ ඉන්න ඔබ යන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ හැදකින්න ගිහිල්ලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මගේ වචනේ නාමයෙන් වන්දනා කරන්න බුදුරජාණන් වහන්සේගේ සැප දුක් අහන්න ඊට පස්සේ කියන්නේ රාජා බන්තේ මාගදෝ අජා සත්තු වේදේහි පුත්තු ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගධ රාජ්‍යයේ අජාසත් රජතුමා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා වඳිනවා. නිරෝගී නිදුක්ති රෝගී සැප විමසනවා. ඒ වගේම ස්වාමීනි ඒ මගධයේ සිටින අජාසත් රජතුමා වජ්ජි දේශය ආක්‍රමණය කරන්න කල්පනා කරනවා. වජ්ජීන්ව යටත් කරගන්න කල්පනා කරනවා. කියලා කියන්නේ. එතකොට මේ මෙයා අජාසත් කියන මේ වස්සකාර ඇමතිතුමාට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කුමක්ද එතකොට දේශනා කරන්නේ ඒක දෙයට ආගෙන ඇවිල්ලා මට කියන්න කියලා කිව්වා. ඉතින් ඉසේ භවත්නි කියලා මේ වස්සකාර බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ බෑ දකින්න සුන්දර යහනාව යානාවල නැගිලා අස්සකරත්වල නැගිලා දිජ්ජ කූට පර්වතය ළඟට ගියා. ගිහිල්ලා අස්සකරත්වයෙන් බැහැලා පඩිපෙළේ බුදුරජාණන් වහන්සේ බෑ දකින්න ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මගධ දේශාධිපති අජාසත් රජතුමා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කරනවා. නිදුක් නිරෝගී සැප විමසනවා. ඒ වගේම ස්වාමීනි මගධ දේශාධිපති අජාසත් රජතුමා වජ්ජි දේශය ආක්‍රමණය කරන්න කැමැත්තෙන් ඉන්නවා. එයා කියනවා වජ්ජි දේශයේ මම මේ මේසා මහානුභාව සම්පන්න වජ්ජීව මම යටත් කරනවා. මම ඒගොල්ලන්ව යටත් කරලා ඒ දේශය අල්ල ගන්නවා කියලා කියනවා කියලා කිව්වා. පින්වත්නි මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේට පවන් සලමින් බුදුරජාණන් වහන්සේට පවන් සලමින් හිටියා ආනන්ද හාමුදුරුව. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවිය බැලුවා. බලලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා ආනන්දය ඔබ අහලා තියෙනවද මේ වජ්ජි දේශේ පිරිස නිරන්තරයෙන්ම නිතර නිතර රැස් වෙනවා කියලා. ස්වාමීනි මම අහලා තියෙනවා වජ්ජී නිතර නිතර රැස් වෙනවා කියලා. කියනවා ආනන්දය යම් සමාජයක පිරිසක් නිතර නිතර රැස් වෙනවා නම් ඒ සමාජය පිරෙන්නේ දියුණුවක් කරා යනවාමයි පිරෙන්නේ කියනවා. ඊට පස්සේ අහනවා ආනන්දය ඔබ අහලා තියෙනවද වජ්ජීන් ඒ රැස් වෙන්නේ සමගි සම්පන්නවයි කියලා? නිත්‍යනේට රැස් වෙන්නේ සමගියෙන් කියලා අහලා තියෙනවද? සමගියෙන් රැස් වෙලා කරන්න තියෙන වැඩ කටයුතු සමගියෙන් කරනවා කියලා අහලා තියෙනවද? කියන ස්වාමීන් වහන්සේ මම අහලා තියෙනවා ඒ වජ්ජීන් නිතර නිතර රැස් වෙනවා. හැබැයි රැස් වෙන්නේ බොහොම සමගියෙන්. සමගියෙන් රැස් වෙලා සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් මේ කටයුතු කරනවා කියලා මම අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ යම් සමාජයක පිරිසක් නිතර නිතර සමගිව රැස් වෙනවා නම් සමගිව සාකච්ඡා කරනවා නම් සමගිව නැගී හිටිනවා නම් සමගිව කටයුතු කරලා සමගිව විසිර යනවා නම් කවදාවත් මේ සමාජෙ පිරෙන්නේ ඊට පස්සේ ආනන්ද හඳුරගෙන අහනවා ආනන්දය ඔබ අහලා තියෙනවද වජ්ජීන් ඒ වජ්ජීන්ගේ මේ ව්‍යවස්ථාව ඒගොල්ලන්ගේ කන්ස්ටිටියුෂන් එක ඒගොල්ලෝ අලුතෙන් පණවන්නේ පණවපු දේවල් ආරක්ෂා කරනවා ඒ වගේම පැරණි ඒ පජ්ජී මූලිකව සම්මත කරගත්තු ඒ උතුම් නීති රීති ටික ආරක්ෂා කරනවා අලුත් නීති පණවන්නේ කියලා ස්වාමීනි මම අහලා තියෙන වජ්ජයෙන් ඒගොල්ලන්ගේ ව්‍යවස්ථාව ඒ විදිහටම ආරක්ෂා කරනවා අලුතින් නීති දාන්න තීන නීති ආරක්ෂා කරනවා කියලා. කියන්නේ යම් සමාජයක යම් තාක්කල් වජ්ජයෙන් අලුත් නොපැනෝ නීති පනවන්නේ නැත්තම් පනවන ලද නීති කඩන්නේ නැත්තම් අලුත් ඒ තියෙන නීති ටික ආරක්ෂා කරගෙන ඉන්නවා නම් ඒගොල්ලෝ කවදාවත් පිළිෙන්නේ නැහැ දියුණුවක්ම කැමති වෙන්න ඕනේ ඊළඟට ආනන්දේ වහලා තියනවාද වජ්ජි දේශයේ ඉන්නවා වැඩිමහලු බොහෝ වැඩිමහලු සම්භාවනීය අය ඒ අයට මේ අනිත් අය ගෞරව කරනවා සත්කාර සම්මාන කරනවා පුදනවා ඒගොල්ලන්ගේ වචනේ අහනවා කියලා බහලා තියනවාද ස්වාමීනි මම අහලා තියෙන වජ්ජි දේශී ඉන්නේ වැඩිමහලු වජ්ජි අය ඒගොල්ලන්ට සත්කාර සම්මාන ගෞරව කරනවා ඒගොල්ලන්ගේ වචනේ අහනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ යම් තාක්කල් වජ්ජීන් තමන්ගේ දේශේ වැඩිමහලු අයට සත්කාර සම්මාන ගෞරව කරනවා නම් ඔවුන්ට සවන් දෙනවා නම් දියුණුවක් මිසක් පිරිහීමක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ අහනවා ආනන්දේක අහලා තියනවාද වජ්ජි දේශේ වංජීන් කුල කාන්තාවන්ට කුල කුමාරිකාවන්ට ගෞරව සම්මාන කරන බව ඔවුන් බලහත්කාරයෙන් අරගෙන ගිහිල්ලා Taman ගෙවල් තියාගන්නේ නැහැ කියලා ඔබ අහලා කියනවාද ස්වාමීන් මම අහලා කියනවා වජ්ජි දේශේ කාන්තාවන්ට සලකනවා කුල කුමාරිකාවන්ට සලකනවා ඔවුන්ගේ ඔවුන්ට ගෞරව කරනවා කියලා ආනන්දය වජ්ජින් යම්තා කුලකාන්තාවන්ට කුල කුමාරිකාවන්ට සලකනවාද ගෞරව සම්මාන දක්වනවාද ඔවුන්ගේ දියුණුව නිසා පිරෙන්නේ ආනන්දේව අහලා තියනවාද වජ්ජි දේශේ යම් මේ යම්තාක් ආගමික සිද්ධාස්ථාන තියනවාද ඒ ආගමික සිද්ධාස්ථාන වලට මේ වජ්ජි ආණ්ඩුව ගෞරව සත්කාර සම්මාන කරනවා කියලා බහලා තියනවාද ස්වාමීන් වහන්සේ අහලා තිනවා ඒ වජ්ජ දේශයේ සිටින සියලු ආගමික ආයතන වලට ගෞරව සත්කාර සම්මාන දක්වනවා උදව් උපකාර කරනවා කියලා. ආනන්දේ යම්තාකල් වජ්ජ දේශයේ ඒ ආගමික සිද්ධාස්ථාන වලට ගෞරව සම්මාන දක්වනවාද පුද පූජා පවත්වනවාද හිතකන් ඒ පිරිස දියුණු වෙනවා මිසක් පිළිහින්නේ නැහැ ආනන්දේව අහලා තියෙනවා වජ්ජි දේශයේ රහතන් වහන්සේලා උදෙසා විශේෂ වැඩපිළිවෙලක් විශේෂයෙන්ම බණ භාවනා කරන ස්වාමින් වහන්සේලා උදෙසා ධාර්මික ආරක්ෂාවක් මනාකොට සංවිධානය කරලා තියෙනවා. ඊළඟට Tamanගේ ප්‍රදේශයට වැඩම කරපු නැති රහතන් වහන්සේලා වඩම්මවා ගන්නවා අය. වැඩම කරපු රහතන් වහන්සේලා පහසුවෙන් වඩා හිඳින්න හරිගස්සලා තියෙනවා කියලා. ස්වාමීනි මං අහලා තියෙනවා. වජ්ජි දේශේ වජ්ජී තමන් රාතන් වහන්සේලාට මනාකොට ආරක්ෂා සංවිධානය කළා කියනවා. ඒ වගේම වැඩම කරපු නැති රාතන් වහන්සේලා වඩම්වා ගන්නවා. වැඩම කරපු රාතන් වහන්සේලාට පහසු වීරණේ සපයනවා කියලා. කියනවා බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ යම් යම්තා වජ්ජීන් තමන්ගේ ඒ රාජධානී රාතන් වහන්සේලා වඩම්මවා ගන්නොත් උන්වහන්සේලාට පහසු වෙන සපයනවාද දිනු වෙනාමසක් පිළිෙන්නේ ඊට පස්සේ කියනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බැලුවා මේ වස්සකාර බ්‍රාහමණයා දිහා බලලා කියනවා බ්‍රාහ්මණය මම කාලයක් හිටියා විශාලා මහනුවර මේ සාරන්දද කියන චෛත්‍ය ස්ථානයේ ළඟ එදා තමයි මම මේ වජ්ජී සීල දෙනා රැස් කළා මේ අපරිහානීය ධර්ම හත ඉගෙනුවේ ඒදා එදා ඉඳලා මේ වජ්ජි පිළිසේ අපරිහානි ධර්ම වලට අනුව තමයි කටයුතු කරන්නේ. ඒ නිසා ඒ අපරිහානීය ධර්ම වල රැඳී සිටින තා දියුණු වෙනසක් පිළිහින්නේ නැහැ කියලා. එතකොට වස්සකාර බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කොට වදාළ අපරිහානීය ධර්ම හතෙන් එකක් හරි හරියට ආරක්ෂා කරනවා නම් දිනුවක් මිසක් පිරෙන්නේ නැහැ. ඉතින් මේ මේකේ හතක්ම යම් සමාජයක් ආරක්ෂා කරනවා නම් පිරෙන්නේ නෑමයි. ඒ නිසා කවදාවත් යුද්ධ කළා නම් අජාසත් රජුරවන්ට මේ වජ්ජ දේශය ආක්‍රමණය කරන්න හම්බ වෙන්නේ නෑ. මේගොල්ලෝ අසමගි වෙච්ච දවසට මේගොල්ලන්ගේ සමගි නැති වෙච්ච දවසට නම් ආක්‍රමණය කරන්න පුළුවන් වෙයි කියලා මේ පිටත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට ආනන්ද හඳුරන්ට කියනවා ආනන්ද ඔබ ගිහින් මේ රජගහනුවර පුරා වැඩ සිටින භික්ෂුන් වහන්සේලා ඔක්කොම එකතු කරන් උපස්ථාන ශාලාවට උපස්ථාන ශාලාවට එකතු කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඔබට මා අපරිණාමී ධර්ම දේශනා කරන්නම්. යම් තාක්කල් භික්ෂුන් වහන්සේලා සමගි සම්පන්නව රැස් වෙනවාද ඒ තාකල් භික්ෂුන් වහන්සේලා සමගි සම්පන්නව රැස් වෙන තාක් ශාසනයේ දියුණුවක් මිස පිරිහීමක් ඇති වෙන්නේ නැහැ. යම් තාක්කල් භික්ෂුන් වහන්සේලා නිතර නිතර සමගි සම්පන්නව රැස් වෙලා සමගි සම්පන්නව සාකච්ඡා කරලා සමගි සම්පන්නව සංඝ කර්ම කරලා සමගි සම්පන්නව විසිර යනවා නම් ඒ භික්ෂුන් වහන්සේලාගේ දියුණුවක් මිසක් පිරිහීමක් ඇතිවන්නේ නැහැ. මහණෙනි යම් තාක්කල් භික්ෂුන් වහන්සේලා පනවන ලද ශික්ෂාපද ආරක්ෂා කරනවාද? අලුතින් ශික්ෂාපද පනවන පනව ගන්න යන්නේ නැද්ද? ඒ සමාදන් වුණු ශික්ෂාපද සමාදන්ව ආරක්ෂා කරනවාද? ඒ තාක්කල් භික්ෂූන්ගේ දියුණුවක් මිසක් පිරිහීමක් ඇතිවන්නේ නැහැ. ඒ වගේම මහණෙනි යම්තාක් යම් තාක් භික්ෂුන් වහන්සේලා දැඩි මහලු ඉෂ්ඨවිර සිල්වත් ගුණවත් සංඝ පීතුරුන් වහන්සේලාට සත්කාර සම්මාන ගෞරව කරනවාද පුද පූජා පවත්වනවාද මුන්වහන්සේලාගේ වචනේ ඇසිය යුතුයි කියලා කල්පනා කරනවාද ඒ තාක් භික්ෂුන් වහන්සේලා දියුණු වෙනවා මිස පිරෙන්නේ නැහැ ආනන්ද යමතා භික්ෂුන් වහන්සේලා තමන්ගේ හිතේ හටගත්තා වූ හටගන්නා වූ පුනර්භවය ඇති කරන තෘෂ්ණාවට වසඟ නොවි සිටිද්දී ඒ තාක් භික්ෂුන් වහන්සේලා දියුණු වෙනවාමයි පිරෙන්නේ නැහැ. ආනන්දේ යම් තාක් භික්ෂුන් වහන්සේලා ආරණ්‍ය සීලාසනවල වාසය කිරීමට අපේක්ෂාවෙන් ඒ ගැන හිත පිටුවාගෙන ඉන්නවාද? ඒ තාක් භික්ෂුන් වහන්සේලා පිරෙන්නේ නැහැ. දියුණු වෙනවාමයි. ආනන්දේ යම් තාක් භික්ෂුන් වහන්සේලා මේ සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලාගේ පැමිණීමේ අපේක්ෂාවෙන් බලාපොරොත්තු වෙන්නවාද කිංති අනාගතාච ප්‍රේසලා සබ්‍රහ්මචාරී ආගච්ඡය ගුණ වැඩම වැඩම කරපු නැති සුපීසල භික්ෂුන් වහන්සේලා වඩම්මවා ගන්න කොහොමද? ඒ වැඩම කරපු ස්වාමීන් වහන්සේලාට පහසුවෙන් ඉන්න සලසන්න කොහොමද කියලා යම්තාත් භික්ෂුන් කල්පනා කරනවාද? ඒ තාත් පිළිෙන්නේ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ මේ කියන මහණෙනි මේ තමයි අපරිහානීය ධර්ම හත. මේ අපරිහානීය ධර්ම හත මේ භික්ෂු සමාජය තුල තියෙනකන් පිළිෙන්නේ කියනවා. පින්වත් මේ එකට මේ අපරිහානි ධර්මයෙන් එකක්වත් නැහැ. මේක තේරුම් ගන්න ඕනේ. ඒකට ශාසනය පිළිුණා කියන්නේ ඒවට තමයි. එතකොට මේ ඊටකට කියන බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි තවත් අපරිහානී ධර්ම හතක් ඔබට දේශනා කරන්න. යම්තා භික්ෂුන් වහන්සේලා වැඩපළ කර කර ඒකම වැළහීගෙන ඉන්නේ නැතුව බණ භාවනාවේ යෙදෙනවා නම් ඒකා භික්ෂුන් වහන්සේලා පිළිගන්නේ නැහැ කියනවා. යම්තා භික්ෂුන් වහන්සේලා මේ කතාබස් කරමින්ම කල් ගෙවන්නේ නැතුව බණ භාවන යෙදෙමින් ඉන්නවද ඒ තාක් පිළි වෙන්නේ නැහැ කියනවා යම්තා භික්ෂුන් වහන්සේලා නිින්දෙන්ම කල් ගෙවන්නේ නැතුව බණ භාවන යෙදෙමින් ඉන්නවද ඒ තාක් පිළි වෙන්නේ නැහැ කියනවා යම්තා භික්ෂුන් වහන්සේලා පිරිස් පිරිස් පරිහරණය ගැන කල්පනා කර කර ඉන්නේ නැතුව හුදෙකලා වාසය ගැන කල්පනා කරනවද ඒ තාක් පිළි වෙන්නේ නැහැ යම් දවසක යම්තා භික්ෂුන් වහන්සේලා ලාමක ආසාවන්ට වසඟ නොවී සිටිනවාද ඒ තාක් පිරෙන්නේ යම්තා භික්ෂුන් වහන්සේලා පාප මිත්‍ර සේවනයෙන් බැහැර වෙලා සිටිනවාද ඒ තාක් පිරෙන්නේ යම්තා භික්ෂුන් වහන්සේලා ඔය සීලාදී ගුණධර්මයන්ගෙන් සෑහීමකටපත් නොවි ධර්මයේ දියුණුව පිණිස බලාපොරොත්තු තියාගෙන වෙහෙසෙනවාද ඒ තාක් පිළිහින්නේ මහන්නේ මේ අපරිහානීය ධර්ම හත දියුණු කරන්න කියනවා යම්තා විසුණුනාසලා ශ්‍රද්ධාවන්ත වෙනවද බෞස්කృత වෙනවද පවට ලැජ්ජා ඇති කරගන්නවද පවට බය ඇති කරගන්නවද ආරද්ධ විරිය පටන්ගත් වීරිය ඇති කරගන්නවද සතිපට්ඨාන වඩනවද ප්‍රඥාවන්ත වෙනවද ඒ තාක් පිළිගන්නේ යම්තා විසුණුනාසලා සති සම්බුද්ධංගේ ධම්මවිචේ විරිය ප්‍රීති ප්‍රසද්ධි සමාධි උපේක්ඛා බුද්ධංග ධර්ම වඩනවද ඒ තාක් පිළිගන්නේ නැහැ යම් දවසක භික්ෂුන් වහන්සේලා අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, අසුභ සංඥාව, ආදීනෝ සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා වඩනවාද? ඊට අත්පිරිහෙන්නේ යම්තා භික්ෂුන් වහන්සේලා මෛත්‍රියෙන් එකිනෙකා කෙරෙහි මෛත්‍රියෙන් යුක්තව කටයුතු කරනවා නම් තනියම ඉන්නකට පිරිසමැද ඉන්නකොටත් ඒ තාක් පිරෙන්නේ යම්තා භික්ෂුන් වහන්සේලා මෛත්‍රියෙන් වචන කතා කරනවා නම් භික්ෂුන් වහන්සේලා ගැන ඒ තාක් පිරෙන්නේ ඊළඟට යම්තා භික්ෂුන් වහන්සේලා මෛත්‍රී සිතුවිලි පවත්වනවා නම් භික්ෂුන් වහන්සේලා ගැන ඒ තරම් පිළිහෙන්නේ යම්තා භික්ෂුන් වහන්සේලා තමන්ට ධාර්මිකව ලබාගත්තු දේවල් බෙදාගෙන පරිහරණය කරනවා නම් පිළිහෙන්නේ යම්තා භික්ෂුන් වහන්සේලා සිල්වත් වාසය කරනවා නම් ඒ තරම් පිළිහෙන්නේ යම්තාක් භික්ෂුන් වහන්සේලා ජීවිතය අවබෝධ කිරීම පිණිස සම්මා දිට්ඨිය යුක්ත වෙනවාද ඒ තාක් පිළිහින්නේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ අපරිහානීය ධර්ම හතේව හයක් දේශනා කළා භික්ෂුන් වහන්සේලාට දකින මහණෙනි මේ මේ මේවා කියනවා නම් පිළිහින්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දිනවල නිතර නිතර බහුලව දේශනා කළේ ඉති සීලං මේ තමයි සීලය ඉති සමාධි මේ තමයි සමාධිය. ඉති පඤ්ඤා මේ තමයි ප්‍රඥාව. සීල පරිභාවිතෝ සමාධි මහප්පලෝති මහනිසංසෝ. සිල්වත්ව ප්‍රගුණ කරන සමාධිය මහත්ඵලයි මහනිසංසයි. සමාධි පරිභාවිතා පඤ්ඤා මහප්පලා හෝති මහනිසංසා. සමාධියෙන් ප්‍රගුණ කරන ලද ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි පඤ්ඤා පරිභාන්තං චිත්තං ප්‍රඥාවෙන් දිනු කළ සිට සම්මදේව ආසවේහි විමුච්ඡති ඊතා පහසුවෙන් ඊතා යහ මනාකොට කෙලසුන්ගෙන් නිදහස් වෙනවා සීයතිදං කවර කෙලසුන්ගෙන්ද කාමාසවා භවආසවා අවිජ්ජාසවා කාමාසව භවආසව අවිජ්ජාසව කියන ආශ්‍රයන්ගේ මේ බුදුරජාණන් වහන්සේගේ අවසාන කාලෙකින්වත් මේ නිතර නිතර උන්වහන්සේ සීල සමාධි ප්‍රඥා කියලා දුන්නා. ඊට පස්සේ උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට අමතාවදාලා ආනන්දය අපි මේ රජගහනුවර හිටිය ඇති. අපි යමු අම්බලට්ටිකා කියන ගමට. බුදුරජාණන් වහන්සේ අම්බලට්ටිකා කියන ගමට භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වැඩියා. වැඩලා අම්බලට්ටිකා කියන ගමේ රාජකාගාරයෙන් ඒ රජතුමා හදපු ශාලාවේ ගෙවල වාසය කළා. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා එදා කලින් වගේම වදාලා මහණෙනි මේ සීලයයි මේ සමාධියයි මේ ප්‍රඥාවයි සීලයෙන් වඩන ලද සමාධිය මහත්ඵලයි මහානිසංසයි සමාධිය තුල දියුණු කර ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි ප්‍රඥාව තුල දියුණු කළ සිත මනාකොට කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා බුදුරජාණන් වහන්සේ අම්බලට්ටිකා නුවර රාජාගාරකේ වැඩම කළා ඉඳලා ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද අපි මේ අම්බලට්ටිකාවේ හිටිය ඇති අපි යමු නාලන්දාවට නාලන්දාවට වැඩම කළා නාලන්දා නුවර පාවාරික කියන අඹ වනයේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ඔබ දන්නවා නාලන්දා නුවර තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගම උපන් ගම ඉතින් මේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන මේ දහම් කරුණු දේශනා කරන ආකාරයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බලාගෙන හිටියා. බලාගෙන ඉන්නකොට උන්වහන්සේට ලොකු පැහැදීමක් ඇති වුණා බුදුරජාණන් වහන්සේ ගැන. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ අද පුදුම විදිහේ පැහැදීමක් මගේ හිතේ ඇති වුණා. අතීතයේ කිසිම දවසක අනාගතයේ කිසිම දවසක වර්තමානයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තරම් අවබෝධයෙන් සම්පූර්ණ වෙච්ච කෙනෙක් අවබෝධයෙන් ඊතරම් කෙනෙක් ඒ අවබෝධය හා සමාන ඒක ඉක්මවා ගිය කෙනෙක් නම් මේ මේ ලෝකේ කිසි ශ්‍රමණේ බ්‍රාහ්මණෙක් නැහැ කියලාමයි ස්වාමීනි මට පැහැදුනේ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ උලාරා කෝතේ අයන සාහෘපුත්‍ර ආසභී වාචා භාසිතා සාරිපුත්‍ර ඔබ මහා උදාාර ප්‍රකාශයක් ප්‍රකාශ කළා. එක පැත්තක් විතර බලලා ඔබ සිංහනාදයක් කළා. සාරිපුත්‍ර ඔබ දන්නවද? අතීතයේ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියා. ඔබේ අතීත බුදුරජාණන් වහන්සේලා ගැන ඔබේ හිතින් පිළිසින දැක්ක දේ බුදුරජාණන් වහන්සේලාව. අනේ ස්වාමීනි මම මේ බුදුරජාණන් වහන්සේලා ගැන මුකුත් දන්නේ නැහැ කිව්වා. සාරිපුත්ත ඔබ එතකොට අනාගතයේ පහළවන්නා වූ බුදුරජාණන් වහන්සේලා නිබඳු සිල් ඇති නිබඳු ප්‍රඥා ඇති නිබඳු ආකාරයෙන් සිත නිදහස් කරගත්තු උතුමන් කියලා අනාගත පහළ වෙන බුදුරජාණන් වහන්සේලාගෙන ඔබ ඔබේ හිතින් පිරිසිදු දැක්කද කියලා එතකොට අනේ ස්වාමීනි අනාගත බුදුරජාණන් වහන්සේලා ගැන මට දැනුමක් නැහැ කියනවා කවුද මේ කියන්නේ ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ එතකොට අහනවා සාරිපුත්‍ය ඔබ මේ වර්තමානයේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මමයි. ඒ ඒ අරහත් සම්බුදුරජාණන් වහන්සේ මාගේ සීලය මේ ආකාරයි. මේ ආකාරයේ ප්‍රඥාව, මේ ආකාරයේ ජීවිතය ගත කිරීම, මේ ආකාරයෙන් තමයි නිදම විමුක්ති ස්පර්ශ කරලා තියෙන්නේ කියලා ඔබ වර්තමාන බුදුරජාණන් වහන්සේ වෙන මගේ සිත පිරිසිදු දැක්කද කියලා අනේ ස්වාමීනි මම එහෙම දැක්කේ නැහැ කියනවා. එහෙනම් ඔබ කොහොමද අතීත බුදුරජාණන් වහන්සේලා ගැනත් දන්නේ නැතුව අනාගත බුදුරජාණන් වහන්සේලා ගැන ඔබට මේ උන්වහන්සේලා හිත දකින්න නුවණක් නැහැ. වර්තමාන බුදුරජාණන් වහන්සේ ගැන ඔබට හිත දකින්න නුවණක් නැහැ. ඔබ කොහොමද මේ වගේ ප්‍රකාශයක් කළේ? ඉතින් කියනවා ස්වාමීනි මගේ පැහැදීම මෙන්න මේ වගේ එකක් කියනවා. එක්තර නගරයක් තියෙනවා. මේ නගර වටේ නගරයේ වටේට උස තාප්පයක් බැඳලා තියෙනවා. මේ නගරයෙන් ඇසළු වෙන එකම දොරටුවක් තියෙනවා. මේ දොරටුවේ ඊටාම නොනැති දොරටු පාලෙක් ඉන්නවා. මේ දොරටු පාලය තමයි හැම කෙනෙක්ම හොඳට පරීක්ෂා කරලා ඇතුළට ගන්න එළියට යවන්නේ. දවසක් මේ දොරටු පාලයට හිතුණා මේ නගරේ වටේ ඇවිදලා බලන්න ඕනේ. මේ නගර වටේ ඇවිල්ලා බලන්න මේ දොරටුවෙන් මෙහා කාටවත් දොරටුවෙන් බෑර කොහෙන්වත් යන්න සිදුරක් තියනවා කියලා. ඉතින් නගර වටේ ප්‍රාකාරي වටේම ගියාම බලලෙකුටවත් රිංගන්න සිදුරක් නැහැ. එතකොට යනවනම් යන්න තියෙන්නේ දොරටුවෙන් විතරයි. මෙන්න මේ වගේ ස්වාමීනි භාග්‍යතුන්ස මට හිතිච්ච එක. මට හිතුනේ මෙහෙමයි කියනවා. භාග්‍යවත් තරහ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ පංච නීවරණ යටපත් කරලා ප්‍රහාණය කරලා සතර සතිපට්ඨානීය මනාකොට සිත පිහිටුවාගෙන සප්ත බුද්ධංග ධර්මයන් ඒ ආකාරයෙන්ම ප්‍රගුණ කරලා අනුත්තර වූ සම්මා සම්බෝධියටපත් වුණා. එතකොට අතීතයේ බුදුරජාණන් වහන්සේලා මේ විදිහට අනුත්තර සම්මා සම්බුද්ධියටපත් වෙන්නේ නැත්තේ. අනාගත බුදුරජාණන් වහන්සේලා තේමපත් උනේ මේ ගැනයි ස්වාමීනි මම බොහෝම සන්තෝෂෙන් කිව්වේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවත් පිරිස රැස් කළා කියනවා මහණෙනි ඉති සීලම් මෙයයි සීලය මෙයයි සමාධිය මෙයයි ප්‍රඥාව සීල පරිභාවිතෝ සමාධි මහා පළවෝති මහනිසංසෝ සීලෙන් වඩන ලද සමාධිය මහත්ඵලයි මහානිසංසයි. සමාධි පරිභාවිතා ප්‍රඥා මහත්ඵලවති මහානිසංසයි. සමාධියෙන් ප්‍රගුණ දියුණු කරන ලද ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. පඤ්ඤා පරිභාවිතං චිත්තං ප්‍රඥාවෙන් මනමින් දියුණු කරන ලද හිත සම්මදේව ආශ්‍රවේ විමුච්ඡති මනාකොට ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. ඒ තමයි කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව. බුදුරජාණන් වහන්සේ නාලන්දානෝර වැඩ ඉඳලා ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්දේ අපි මේ නාලන්දාවේ හිටිය ඇති අපි දැන් යමු පාටලී කියන ගමට එහෙමයි ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග පාටලී කියන ගමට වැඩම කළා පාටලී නුවර ඉන්න උපාසක පිරිසට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග තමන්ගේ ගමට වැඩම කළා කියලා මේ පිරිස බුදුරජාණන් වහන්සේව බැහැඳකින්න ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි විශ්‍රාම ශාලාවක් හැදුවා. වික්ෂුන් වහන්සේලාට විවේකයෙන් වැඩ ඉන්න චාරිකාව වඩින්දී මේ විශ්‍රාම ශාලාව භාග්‍ය බුදුරජාණන් වහන්සේ පිළිගන්නාසේක්වා. හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දතාවයෙන් ඉවසුවා. ඉතින් එදා රාත්‍රියේ ඒ ශාලා පුරා ඇතිරිලි අතුරල ආසන පනවල පහන් දැල්වල ඒ පිරිස ගින් ආරාධනා කළා ස්වාමීන් වහන්සේ දැන් ඔක්කොම ශාලාව සූදානම් වඩින්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පාසෝදාගෙන ශාලාවට වැඩම කරලා වැඩ හිටියා. ඒ පිරිසත් ඇවිල්ලා වන්දනා කළා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා සීලවන්තයාගේ සීල සම්පත්තියත් දුස්සීලයාගේ සීල විපත්තියත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් විපාසකවරුනි දුස්සීල පුද්ගලයාට සීල විපත්ති පහක් තියෙනවා. දුස්සීල පුද්ගලයාගේ සීල විපත්ති පහෙන් පළවෙනි එක තමයි දුස්සීල පුද්ගලයාගේ දේපල වස්තුව කෙමෙන් කෙමෙන් හානියටපත් වෙලා විනාශ වෙලා යනවා. දුස්සීල බව නිසා එයා ප්‍රමාද වීමෙන් මේක සිද්ධ වෙන්නේ. ඒක තමයි දුස්සීල පුද්ගලයාගේ පළවෙනි සීල විපත්තිය. දුස්සීල පුද්ගලයාගේ දෙවන සීල විපත්තිය තමයි දුස්සීල දුස්සීල පුද්ගලයාගේ දුස්සීලකම පිරිස අතරේ පැතිරලා යනවා. මෙයා දුස්සීල කෙනෙක්, මෙයා දුස්සීල කෙනෙක්, මෙයාගේ ඇසුරෙන් කෙනෙකුට යහපතක් වෙන්නේ නැහැ කියලා. ඊළඟට දුස්සීල පුද්ගලයා පිරිසක් මැද්දට යනකොට එයාට ඍජුව ඒ පිරිස මැදට යන්න බෑ. යම් යම් ඕනෑම සමාජයකට බුද්ධිශීලී පුද්ගලයාට එදිකරව යන්න පුළුවන් කමක් නැහැ. හතරවෙනි එක තමයි දුස්සීල පුද්ගලයා මරණයටපත් වෙන්නේ සිහිමුලා වෙලා. කල්පනාව නැති වෙලා. සිහිමුලා වෙලා මරණයටපත් වීම දුස්සීල පුද්ගලයාගේ හතරවෙනි විපතයි. දුස්සීල පුද්ගලයාගේ පස්වෙනි සීල විපත්තිය තමයි මරණින් මත්තේ නිරේ උපදිනවා. මේක තමයි දුසීල පුද්ගලයාගේ පස්වෙනි සීල විපත්තිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් උපාසකවරුනි සීලවන්තයාගේ සීල සම්පත් පහක් තියෙනවා. සීලවන්තයාගේ සීල සම්ප්‍රත්තිය තමයි සීලවන්ත කෙනා අප්‍රමාදීව කටයුතු කිරීම හේතුවෙන් මහත් සැප සම්පත්, භෝග සම්පත්, ධන දාන්නේ ලබා ගන්නවා, උදාසර ගන්නවා. සීලවන්තයාගේ සිල්වත් ගුණය හැමදෙම පැතිරලා යනවා සීලවන්තයාගේ කීර්තිරාවේ පැතිරලා යනවා ඒ වගේම සීලවන්ත කෙනා යම්ම පිරිසක් ඉදිරියට යනවද එයා නිර්භීතව බය නැතුව ඒ පිරිස මැද්දට යනවා සීලවන්ත කෙනා සීමුලා නොවි මරණයටපත් වෙනවා සීලවන්ත කෙනා මරණින් මතු කයිබිදී මරණින් මතු සුගතියේ උපදිනවා මේ තමයි සීලවන්ත කෙනාගේ සීල සම්පත් ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සීලවන්තයාගේ සීල සම්පත් පහයි, දුස්සීලයාගේ සීල විපත්ති පහයි දේශනා කළා. උපාසකවරුන්ට සීලී පිළිවෙල පිළිවෙල ඒ උපාසකවරු බොහෝම සන්තෝෂයෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පිටත් වෙනවා. එදා රාත්‍රී බුදුරජාණන් වහන්සේ තමන්ට තියෙන හුදකලා කුටියට වැඩම කළා. වැඩම කළා බුදුරජාණන් වහන්සේ භාවනා කරන්න පටන් ගත්තා. එතකොට උන්වහන්සේ මේ භාවනාවෙන් දැක්කා පාටලි නගරයේ පාටලි ගමේ අලුතෙන් නගරයක් හදනවා අජාසත් රජතුමා. දැක්ක මේ සුනීල වස්සකාර අමාත්‍යවරු අලුතින් නගරයක් හදනවා. දැකලා බුදුරජාණන් වහන්සේ දකිනවා මේ අලුතින් නගරය හදද්දී දහස් ගණන් දෙවිවරු මේ නගරයේ එක එක ගෙවල් වලට ආරක් ගන්නවා. දහස් ගණන් දෙවිවරු මහේසාක්‍ය දෙවිවරු වරක් ගන්න යම් ගෙවල් වලටද ඒ ඒ තැන් වලට මහේසාක්‍යය පදිංචියට එනවා ඊට වඩා මේ බල සම්පන්න බලෙන් අඩු දෙවරු අරන් ගන්න යම් යම් ගෙවල් වලටද ඒ ගෙවල් වලට ඒ වගේ බල සම්පන්නකමෙන් අඩු අය පදිංචි වෙනවා අල්පේ සාක්‍ය දෙවරු පදිංචි වෙන අරන් ගන්න යම් ගෙවල් වලටද ඒ ගෙවල් වලට සාමාන්‍ය අය වෙන්න පදිංචි වෙනවා මේක බුදුරජාණන් වහන්සේ දැක්කා දැකලා කල්පනා කරනවා මේ මේ කවුද මේ මේ මේ මේ මේ දෙවිවරුත් එක්ක කතාබස් කළා වගේ මේ අය මේ නගරේ හදන්නේ. බුදුරජාණන් වහන්සේ පවුදා උදේ පාන්දර ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා ආනන්දය මේ පාටලී නගරේ පාටලී ගමේ අලුතෙන් නගරයක් හදනවා නේද කියලා අහනවා. වෙන ස්වාමීනි සුනීත පක්ෂකාර අමාත්‍යවරු මේ ගංගා නගරින් මෙහා මේ ගංගා අයිනේ මේ පැත්තේ කියන අලුතින් නගරයක් හදන ඔය ආගමේ අජාසත් රජුගේ අදහස තියෙන්නේ මේ නගරේ ඉඳලා ටික ටික අර රාජ්‍ය දේශීය ආක්‍රමණය කරන්නයි කියන. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දයේ මේගොල්ලෝ මේ නගරේ කරන්නේ හරියට තවතිසාවේ දිව්‍යයන් එක්ක කතාබස් කළ කරනවා වගේ කියනවා. කියනවා මේ නගරේ අලුතින් හදන නගරේ මේ මහේසාත්ක දෙවිවරු දහස් ගණන් මේ විශාල ගෙවලට අරක් ගන්නවා රාජරාජ මහා මාත්‍යවරු නවතිනවා කියන ඒවයි. ඊළඟට ඊට වඩා ශාක මේ ආනුභාවයෙන් අඩු දෙවිවරු ඊළඟ ගෙවල් අරක් ගන්නවා කියනවා. ඒ වේ නවතිනවා ඊළඟට තනතුරු වලින් අඩු අය. ආල්පී ශාක්‍ය දෙවිවරු පොඩි පොඩි ගෙවල් අරක් ගන්නවා. ඒ වේ පොඩි අය අරක් පොඩි දෙවිවරු අරක් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දය මේ නගරේ තමයි කියනවා මේ අනාගතයේ අගනගරේ වෙන්නේ අනාගත යග නගරය වෙන්නේ මේ පාටලිපුත්‍ර නගරය කියනවා. මේක වෙළඳ නගරය කියනවා. පින්වත්නි පුදුමයි කියන්නේ අදට මගධ දේශයේ යගනුවර පාටලිපුත්‍ර අද කියන්නේ පැට්නා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ වුණාට මේ පාටලිපුත්‍ර නගරයට අන්තර තුනක් තියෙනවා. ඒ තමයි එක්ක ගලයට යට වෙනවා. එක්ක ගිනි ගන්නවා. එක්ක මේ අසමගිය නිසා විදිලා යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ වැඩියා කියලා ආරංචි වෙලා මේ සුනීත වස්සකාර මහා අමාත්‍යවරු බුදුරජාණන් වහන්සේ බෑ දකින්න එනවා. ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද දවසේ දාවල් දාණයට අපගේ අපි අපේ ස්ථානෙට වඩින්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයයි ඒ සුනීල වස්සකාර අමාත්‍යවරුන්ගේ මේ වාසස්ථානයට වැඩම කරනවා. දම්පැන් පූජා කළා බුදුරජාණන් වහන්සේ ඒ දන් වලදලා ආසන් වුණාට පස්සේ මේ ගාථා වලින් අනුමෝදනා කරනවා යස්මින් පදේසේ කප්පේති වාසං පණ්ඩිත ජාතියෝ ඥානවන්ත උදවිය යම් ප්‍රදේශයක වාසය කරනවා නම් සීලවන්තිත් භෝජිත්වා සංයතේ බ්‍රහ්මචාරයෝ ඉන්ද්‍රයන් සංවර කරගත්තු Brahmachari ජීවිත ගෙවන සිල්වත් උතුමන්ට දම්පැන් පූජා කරනවා යාතත්ත දේවතා ආසුන් තාසං දක්ඛින මාරිසේ මේ ප්‍රදේශයේ යම් දෙවිවරු සිටිත් නම් ඔවුන්ට ඒ පින අනුමෝදන් කරනවා තා පූජිතා පූජයන්ති එහෙම පින් අනුමෝදන් කළා පූජා කරාම දෙවිවරුන් දෙවිවරුන් පෙරලා පූජා කරන මිනිසුන්ව මානිතා මානයන්ති නම් දෙවිවරුන්ට ගෞරව කළාම දෙවිවරු මිනිසුන්ට ගෞරව කරනවා තතෝනම් අනුකම්පන්ති මාතා පුත්තං ඕරසං ඒ ආකාරයට දම්පැන් දීලා පින් දෙන කෙනාව අම්මා කෙනෙක් දරුවෙක් ආරක්ෂා කරනවා වගේ දෙවියන් ඒ පුද්ගලයාට අනුකම්පාවෙන් බලනවා දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති ඒ දෙවියන්ගේ අනුකම්පාව ලබන පුද්ගලයා හැමතිස්සෙම යහපත දකිනවා මේ ගාථා වලින් බුදුරජාණන් වහන්සේ අනුමೋದන පුණ්‍යානුමෝදනා කළා කරලා පිටත් වුණා. පිටත් වෙනකොට සුනීල වස්සකාර අමාත්‍යවරු බුදුරජාණන් වහන්සේගේ පිටපස්සෙන් ඉක්මන් ඉක්මනට ගියා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ නගරේ යම් දොරටුවකින් එළියට වඩිනවාද? අපි දොරටුවට ගෞතම ద్వාරය කියලා නම දාමු. කියලා බුදුරජාන් වහන්සේ යම් දුරට එකකින් එළියට වැටියද ඒගොල්ලෝ ඒකට නම දැම්මා ගෞතම ద్వාරය කියලා. ඊට පස්සේ මේගොල්ලෝ ආයෙ පස්සෙන් පස්සෙන් ගියා. බුදුරජාණන් වහන්සේ ගඟ ළඟට වැඩම කළා යම් තොටුපළකින්ද ඊතර වෙන්නේ. එතනට අපි ගෞතම තොටුපළ කියලා නම දානවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ දොරටුවෙන් නික්ුණා ඒ දොරටුවට ගෞතම ద్వාරකින් නම දැම්මා. ඉතින් බුදුරජාණන් වහන්සේ තොටුපළ ළඟට වැඩිය භික්ෂු සංඝයා සමග. එදා ගඟ උතුරනවා. ඒ කියන්නේ ගඟට බහින්න පිළිවෙලක් නැහැ. සාමාන්‍යයෙන් ඈතර වෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් සමහරු ඔරු හොයනවා, සමහරු පාරු හොයනවා, සමහරු බෝට්ටු වල නැගලා යනවා, සමහරු නැව් වල නැගලා යනවා. මේ වගේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග මේ අතක් කොසවා දිගාරින වේගෙන් මෙගොඩින් අතුරුදහන් වෙලා ඒගොඩ වැඩ හිටියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දකුණා මේ ගමින් ඈතර වෙන්න බැරුව ඉන්න මිනිස්සු දැකලා කියනවා මහණෙනි මේ බලන්න මේ ගඟෙන් ඈතර වෙන්න මිනිස්සු බැරුව ඉන්නවා මේ මේ අවුරු පාරු වෙනවා අපි මේ ගඟෙන් විතරක් නෙමෙයි අපි කෙලිස් ගඟෙන් ඈතර වුණා කියලා බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට කියනවා ඊට පස්සේ ආනන්ද හඳුරන්න කියනවා ආනන්ද අපි දැන් කෙලින්ම යමු කෝටි කියන ගමට කෝටි කියන ගමට ගියා එදා භික්ෂුන් වහන්සේලා රැස් කළා බුදුරජාණන් වහන්සේ කියනවා චතුන්නම් භික්කවේ අරිය සත්‍යානං අනනුබෝධ අපටි වේදා එවමිදන් දීගමද්දානං සන්ධාවිතං සංසරිතං මමං චේව තුම්මා තුම්මාකංච මානිනී ආ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා සාක්ෂාත් කරන්න බැරි වෙච්ච නිසා මේ සාදීර්ඝ සංසාරේ ඔබයි මමයි ඇවිදැවිද ගියා ඒ ඒ චතුරාර්ය සත්‍ය මොකද්ද මේ දුක නම් වූ ආර්ය සත්‍ය දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ නම් වූ ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වීම නිසායි අපි මේ සංසාරේ පැවිදෙවද ගියේ තයිදම් වික්කවේ දුක්ඛං හරි සත්‍යං අනුබුද්ධං පටිබුද්ධං පටිවිද්දං මහණෙනි මේ දුක්ඛාර සත්‍ය දැන් අපි අවබෝධ කරලා තියෙන්නේ දුක්ඛ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අවබෝධ කරලා තියෙන්නේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය අවබෝධ කරලා තියෙන්නේ උච්චින්නා භවතන්නා භවතන්නාව මුලින්ම හිදලා ගලවලා දාලා තියෙන්නේ කීනා භවනිත්‍ති භව රැයන් ඔක්කොම විනාශ කරලා තියෙන්නේ නත්ති දානිකුණම් භව ආයන පුනර්භවයක් නෑ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එතනක් දේශනා කළා මේ තමයි සීලය, මේ තමයි සමාධිය, මේ තමයි ප්‍රඥාව. සීලෙන් දිනු කළ සමාධිය මහත්ඵලයි මහානිසංසයි. සමාධියෙන් දිනු කළ ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. ප්‍රඥාව දිනු කළ හිත මනාකොට කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කෝටි ගමේ වාසය කරලා ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්දේ අපි මේ ගමේ හිටිය ඇති අපි දැන් යමු නාදිකා කියන ගමට. නාදිකා කියන ගමට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. නාදිකා කියන ගමේ ගඩොල්වලින් කරපු ලොකු විශාල ශාලාවක් තියෙනවා. මේ ශාලාවේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ ගමේ විශාල පිරිසක් මරණයටපත් වෙලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සාල්ල කියන භික්ෂුව අපවත් වෙලා නන්දා කියන භික්ෂුණියක් තපවත් වෙලා සුදත්ත කියන උපාසක මහත්තයත් මේ කලුවේ කළා. කකුද කියන උපාසක මහත්තයත් මේ අභව ප්‍රාප්ත වෙලා. කාලික කියන උපාසක මහත්තයත් අභව ප්‍රාප්ත වෙලා. නිකට කටිස්සබ තුට්ඨ සම්තුට්ඨ බද්ද සුබද්ද කියන මේ අය කලු කලුරිය කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අය කොයිල් දැන් ඉපදිලා ඉන්නේ කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද සාල්ල කියන භික්ෂුව පිරිනම් පෑවා. නන්දා කියන භික්ෂුණි අනාගාමී වෙලා අන්න බඹලෝ ඉපදලා ඉන්නවා. සුදත්ත කියන උපාසකුන්නේ සකදාගාමී වෙලා අන්න දිවි ලෝකේ ඉන්නවා. සුජාතා කියන උපාසිකාවත් සෝතාපන්න වෙලා අන්න දිවි ලෝකේ ඉන්නවා. දැන් මේ වගේ දැන් බුදුරජාණන් වහන්සේ එක එක්කෙනාගේ විස්තරය දේශනා කරනවා. දැන් දේශනා කරන ඉවරයක් නෑ ආනන්ද ආනන්ද විස්තර හැමදේ ඒගොල්ලන් නම් අහා කියන අනේ ස්වාමීන් වහන්සේ අසවලට වෙදුපන්නේ අසවලට වෙදුපන්නේ අසවලට බුදුරජාන් වහන්සේ වදාලා ආනන්දය ඔය ගමේ නැති වෙච්ච උපාසකවරුගෙන් 50කට වැඩි පිරිසක් අනාගාමී කියනවා. 50කට වැඩි පිරිසක් අනාගාමී වෙලා ඉන්නේ ඒ කොම මැරිලා ගිහින් මේ භවයේ පුදලා ඉන්නේ කියනවා. ඔය ගමේ නැති වෙච්ච උපාසකවරුන්ගෙන් 90කට වැඩි පිරිසක් සකදාගාමී කියනවා. සකදාගාමී වෙලා ඒ පිරිස මරණයටපත් කළා අනදීව ලෝකේ ඉන්නවා කියනවා. මේ ගම ඔය ගමේ උපාසක උපාසිකා පිරිසගෙන් 500කට වැඩි පිරිසක් සූවාන් වෙලා ඉන්නේ කියලා. දැන් මේ එක ගමක දැන් බලන්න දැන් වර්තමානයේ අපි ගත්තොත් අපේ බුද්දිස් කමියුනිටි එක කොච්චර වෙනස්ද? ඒක පිරිහීම කියන්නේ ඒක අපි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දය මේ මිනිස්සේ මරණය කියන එකේ ආශ්චර්යයක් නෑ කියලා. නමුත් මේ ඒක නෙමෙයි කියන මේ මට තියෙන මේ මේ ඔබ මේ නම් හොයාගෙන වරනේ කියන මම අහන්න එකක් වෙන මේ මට තියෙන මහන්සිය. කියලා කියනවා ආනන්දය තථාගතයන්ට මේක මහන්සි වැඩක් කියනවා. ඒ නිසා ආනන්දේ දහම් කණ්ණාඩියක් ඔබට කියා දෙන්නම්. ඒ දහම් කණ්ණාඩියෙන් බලා ගන්න තමන් ඉන්න තැන. තමන් කොහෙද ඉන්නේ තමන් තමන් සතර දුකින් මිදෙන කෙනෙක්ද නැද්ද කියලා තමන් තමන්ව අඳුනගන්න කියන දහම් කන්නාඩිය බලාගෙන. ඉතින් ආනන්දේ මොකද මේ දහම් කන්නාඩිය? තමන් සතර ආපාය මිදිච්ච කෙනෙක්ද නැද්ද කියන එක තමන් දකින්න පුළුවන් කියනවා. ඒ දහම් කන්නාඩියෙන් තමන්ට තමන්ව දැක ගන්න පුළුවන් කියන මං සෝවාන් වෙච්ච කෙනෙක්. මම ආය අපාය වැටෙන්නේ නැති කෙනෙක්. මම නියත වශයෙන්ම නිවන් අවබෝධ කරන කෙනෙක් කියලා තමන් දැක ගන්න පුළුවන්. ආනන්දේ මෙන්න මේකයි කියන දහම් කන්නාඩිය. යම් දවසක ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙනවාද? ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඥාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේමනුසන බුද්ධෝ භගව මේ ගුණයන් ආන් මේක දාම් කන්නාදී බලා ගන්න කියනවා. තමන් තුල නොසිලුන පැහැදීම. හොඳම උදාහරණය තමයි මේ මේ වෙනකොට ලංකාවේ බුදු පිළිම වහන්සේලාගේ බුදු රැස් වෙදිනවා. එක එක දේවල් කියනවා. පැවිද්දුත් කියනවා ඒකට නිකන් අපහාස වෙන කරුණු. ගිහියොත් කියනවා. මම නම් කල්පනා කරන්නේ එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ විෂය අචින්තයයි. ආශ්චර්ය අද්භූත ධර්මයන්ගේ යුක්තයි. දැන් ඔබ ඔබට මතක ඇති අපි නවාංග ශාස්ත්‍ර ශාසනය ඉගෙන ගත්තා. මතක ඇතිනේ සුත්ත ගෙය වේයාකරණ ගාථා උදාන යුක්තක ජාතක අද්භූත ධම් ආශ්චර්ය අද්භූත ධර්ම බුදු කෙනෙකුට තියෙනවා දැන් අපි ගමු අපි බුදුරජාණන් වහන්සේ වෙනුවට ගලක් තියලා තියෙනවා කියලා මේ ගලෙන් රැස් වේදුනත් මම පිළිගන්නවා මොකද හේතුව ඒ තරම් බුදුරජාණන් වහන්සේ නමක් ආශ්චර්යයි ඒතර ඒ ආශ්චර්යයේ දන්නේ කම නිසා ඒ කියන්නේ සද්දා රහිත බවම තමයි එයා එයා ප්‍රකට කරන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දහම් කණ්ණාඩියෙන් බල අවබෝධ කරගන්න කියනවා තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි කාට සොලවන්න බැරි පැහැදීමක් තියෙනවද කියලා. ඊළඟට බලන්න කියනවා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන කාට සොලවන්න බැරි පැහැදීමක් තියෙනවද? භාග්‍ය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වාකාතයි, සම්දික්තිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, රූපණයිකයි, පච්චත්තම විඤ්ඤුයි කියලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා ගැන පැහැදීමක් තියෙනවද කියලා බලන්න කියනවා. ඊළඟට බලන්න කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන පැහැදීමක් තියෙනවද කියලා බලන්න කියනවා. කාටවත් සලවන්න බැරි. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි, උජිපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමිචිපටිපන්නයි, මාර්ගඵල යුගල වශයෙන් 4යි, පුද්ගල වශයෙන් 8යි මේ ආකාරයට බලන්න කියනවා. ඊළඟට බලන්න කියනවා තමන්ගේ සීලවත්කම ගැන. තම හොඳට සීලේ පිළිලා ඉනවල කියලා. බලලා ආන් දැනගන්න කියනවා ආනන්දේ ඔන්න ඕකයි දහම් කැඩපත. ওই දහම් කැඩපතෙන් බලන්න කියනවා තමන් ඉන්න තැන. එතකොට තමන්ටම තමන් ගැන අවබෝධ කරගන්න පුළුවන් මම අපායෙන් මිදිච්ච කෙනෙක්. මම සෝවාන් වෙච්ච කෙනෙක්. මම හතර පාඩ නොවැටෙන කෙනෙක්. මම නියත වශයෙන් සම්බෝධියේ පිළිපිට කරගෙන ඉන්න කෙනෙක් කියලා. එදා බුදුරජාණන් වහන්සේට පස්සේ ආයමන් සීල සමාධි ප්‍රඥා විස්තර කරන්න පටන් ගත්තා. ඊට පස්සේ උන්වහන්සේ නාදිකාවේ ඉඳලා ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්දය අපි මේ නාදිකාව හිටිය ඇති. අපි යමු විශාලා මහනුවරට. අන්න විශාලා මහනුවරට පිටත් වුණා. පිටත් වෙලා විශාලා මහනුවර අම්බපාලිගේ අඹ වනයේට වැඩියා. බැලුවම අඹ වනයේ වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට කියලා මහණෙනි මම ඔබට කියන්නේ සිහියෙන් නුවණින් වාසය කරන්න කියලායි. මොකද මේ සිහිය නුවණ? මහණෙනි සිහිය කියලා කියන්නේ කය පිළිබඳව සිහියෙන් ඉන්න, කයේ ස්වභාවය දකිමින්. මේ විඳින් ගැන සිහියෙන් ඉන්න, හිත ගැන සිහියෙන් ඉන්න, පංච පාදානස්කන්ධ ආයතන ධාතු මේවා ගැන මේ කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන වඩමින් සිහියෙන් වාසය කරන්න. හැම ක්‍රියාවක්ම නුවණින් කරන්න. කියලා බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි මේකයි කියන ඔබට කරන අනුශාසනාව. එතකොට පින්වත්නි පින්වත්නි අම්බපාලී කියන වෙසඟනට ආරංචි වුණා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසල්ලා මහනුවරට වැඩම කළා. මගේ අඹවණේ වාසය කරනවා. ඇයට හරි සන්තෝෂයි. ඈ සුන්දර සුන්දර අස්වකරත් පිළිල කරගෙන ඒ අස්වකරත් තුර නැගලා බුදුරජාණන් වහන්සේ බෑ දකින්න ගියා. ගිහලා බුදුරජාණන් වහන්සේ වාහනේ යන්න පුළුවන් ප්‍රමාණයට ගිහිල්ලා බ්‍රහලා පයින් ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහිල්ලා වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. බණ ඇහුවා. ඊට පස්සේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හිට දවසේ භික්ෂු සංඝයා සමග මාගේ දාණයට වඩිනසේක්වා කියලා ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. දැන් අම්බපාලි විසඟනට හරි සන්තෝෂයි. ඔබ දන්නවා අම්බපාලි පස්සේ කාලේ පැවිදි වුණා. සහත් භික්ෂුණියක් බවට පත් වුණා. ඉතින් අමෘතාලයේ කොච්චර සන්තෝෂද කියනවනම් දැන් ආපහු මෙයා මේ හැරිලා යන්නේ හරි ප්‍රීතියෙන්. එතකොට මේ විශාලා මහනුවර ලිච්ඡවි කුමාරවරුන්ට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ වැඩම කළා අම්බපාලිගේ වනයේ ඉන්නවා කියලා. ඒගොල්ලොත් මොකද කළේ? අස්සකරත් සරසගත්තා. සමහර අස්සකරත් වල අස්සේ සුදු පාටයි, කරත්ති සුදු පාටයි, ඒකේ ඉන්නේ සුදු වස්ත්‍ර ඇඳලා. සමහර ආස්සෙව නිල් පාටින් සරසර කරත් නිල් පාටයි ඉන්නේ ඇඳුම් නිල් පාට ඇඳුම් ඇඳලා. සමහර ආස්සයන් රතු පාටින් සරසර කරත්තත් රතු පාටයි රතු ඇඳුම් ඇඳලා. සමහර ආස්සෙව කහ පාටින් සරසර කරත්තත් කහ පාටින් සරසර කහ පාට ඇඳුම් ඇඳලා. මේ විදිහ එක එක වර්ණවත් අස්ස කරත් වල නැගලා වර්ණවත් ඇඳුම් නැගෙන මේගොල්ලෝ එනවා. මේගොල්ලෝ එන්නේ දැන් බුදුරජාණන් වහන්සේ බහදකින්න අම්බපාලිගේ අඹ වනයේ යන පාරේ. ඒකට අම්බපාලි අස් තමන්ගේ අස්කරත් වල නැගලා පිටත් වෙලා යනවා. ඊළඟට අම්බපාලම ගොඩගල යන ගමන් තමන්ගේ කරත්ති රෝද වලින් අර රෝද හප්පගෙන ගියා. අර ගොල්ලන්ගේ කරත්ති රෝද හප්පගෙන ගියාම අර ලිච්ඡවි මොකද කළේ නවතලා කෑ ගහන්න ගත්තා මේ එම්බා අම්බපාලි කී මොකද මේ මොකක් වෙලාද කිට කී මේ අපේ මේ කරත්ත තිගේ කරත්ත රෝදින් හප්පගෙන යන්නේ අම්බපාලි කෑ ගහලා කියනවා ආරියපුත්‍රයනි භාග්‍යතුන් වහන්සේ මගේ දාණය බාරගත්තා වික්ෂු සංඝයා මගේ දාණය බාරගත්තා හෙට මම දන් දෙනවා කියලා දැන් කෑ ගහලා සන්තෝෂෙන් කියන්න ගත්තා. එතකොට මේ මිච්ඡවින් කියනවා අනේ අඹපාලි අපි නුඹට කහවණු ලක්ෂයක් දෙන්න. ওই දාණය අපිට දීපන්. ඒකට කියනවා නෑ. එතකොට මේ අඹපාලි කියනවා මේ අඹපාලි ලිච්ඡවින්ට ඇඟිල්ල දික් කළා මේ මැඬ දික් කළා කියනවා මේ එම්බා ලිච්ඡවි කුමාරවරුනි මේ රෝම නෙමෙයි මේ සියලු සප සම්පත් එක්ක විශාලා මහනුවර දුන්නත් මම දාන දෙන්නේ කියනවා ඕගොල්ලන්ට. කියලා ඊට පස්සේ මේ මේ ලිච්ඡවි කුමාරව මූණට මූණ බලාගත් අපි මේ අම්බපාලිට පෙරදුනා නේද කියලා. කල්පනා කළා දැන් මේගොල්ලෝ කෙලින්ම ගියා බුදුරජාණන් වහන්සේ බහ දකින්න. යනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට අඬ ගහනවා. මහා ඥාම් බලන්න කියනවා අර පාට පාට අස්සකරක් තියෙනවා. තවතිසා දිව්‍ය ලෝකේ දැකපු නැති අන්න බලාගන්න කියනවා. ඔන්න ඔය විදිහට කරන තවතිසා දිව්‍ය ලෝකේ දිව්‍යරුන්ගේ කමක් බිමක්. ඉතින් ඒ වෙලාවේ ඒ වෙලාවේ ලිච්ඡවි පිරිස ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිට දවසේ දානේ සඳහා භික්ෂු සංඝයා සමග වඩින සේක්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ආලිච්ච විවරණි හෙට දවසේ මං අම්බපාලිගේ අම්බපාලි විසංගනගේ දානි බාරගත්තා නේ ඊට පස්සේ ඒගොල්ලෝ කතා වෙනවා අනේ අපි එහෙනම් මේ අම්බපාලට පෙරදුනා නේද පෙරදුනා නේද කියලා ඉතින් මේගොල්ලෝ අන්තිම බුදුරජාණන් වහන්සේට බොහොම ආදරෙන් වන්දනා කළා ප්‍රදර්ශනා කළා පිටත් කරනවා ඊට පස්සේ පහෝදා බුදුර අඹපාලිය බොහොම ප්‍රණීත විදිහට දාණය හදලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට දම්පැන් පූජා කළා. පූජා කළා බුදුරජාණන් අඹපාලි කියන ස්වාමීනි මේ අඹවනේ බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට මම මේක පූජා කරනවා කියලා ඒ අඹවනේ අඹපාලිය අඹපාලිය බුදුරජාණන් වහන්සේට ශ්‍රාවක සංඝයාට පූජා කළා. එදා බුදුරජාණන් වහන්සේ මේ අඹ වනයේ වැඩ වාසය කරමින් එදත් කියන්න ගත්තේ මහණෙනි මේ සීලයයි මේ සමාධියයි මේ ප්‍රඥාවයි සීලෙන් දිනු කළ සමාධිය මහත්ඵලයි මහනිසංසයි සමාධියෙන් දිනු කළ ප්‍රඥාව මහත්ඵලයි මහනිසංසයි ප්‍රඥාවෙන් දිනු කරපු හිත මනාකොට කෙලසින්ගෙන් නිදහස් වෙනවා ඒ අඹපාලිගේ අඹවණේ වාසය කළා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්දය අපි මේ අඹවණේ හිටිය ඇති අපි යමු බේලුව කියන ගමට දැන් ඔන්න බේලුව කියන ගමට වැඩම කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බේලුව ගමේ වාසය කරනකොට විසු සංඝයාට කතා කරලා කියන මහන්නි වස් කාලය ආවා. දැන් වස්වසන්න තියෙන්නේ. ඒ නිසා අපි මේ මේ කැමැති කැමැති තැන්වල නිදහසේ දැන් ඉතින් වස්වසන්න කිව්වා මේ කාලේ මම මේ බේලුව ගමේ වස්වසනවා කියලා බුදුරජාණන් වහන්සේ බේලුව ගමේ වස්වසනවා. පින්වත්නි බේලුව ගමේ වස්වසලා වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේට දරුණු ආබාධයක් ඇති වුණා. දරුණු ආබාධයක් ඇති බලවත් වේදනාවක් ඇති වුණා. මාරාන්තික වේදනාවක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ මේ බලවත් මාරාන්තික වේදනාව ඉවසනවා. පිළිමිනක ඉවසනවා. ඉවසන ආනන්ද හඳුර බලන් හිටියා බුදුරජාණන් වහන්සේගේ මේ මාරාන්තික වේදනාවක් මරණ මේ අපවත්‍යන තරමේ වේදනාව කායික විදීම වේදනාව කිවසගෙන ඉන්න ආකාරය ආනන්ද හඳුරට බලන් ඉන්න බෑ දැන්. ආනන්ද හඳුරු පැත්ත වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ තනියම කල්පනා කරනවා මම මේ වෙලාවේ පිරිනම් පාන්න එක හරි නෑ. මම භික්ෂු සංඝයාට කතා කරලා පිරිනම් පාන්න ඕනි කියලා උන්වහන්සේ නැවතත් උන්වහන්සේ වීරියෙන් මේ ආබාධය යටපත් කළා. ආයි උන්වහන්සේ ජීවිතය අදිස්ථාන කරගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ බලවත් රෝගාතුර භාවයෙන් නැගිටලා මේ විහාරයේ මේ හෙවණැල්ලේ එලිමහනේ ආසනයක වැඩ හිටියා. ඒ වෙලේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍ය බුදුරජාණන් වහන්සේ අසනීපෙන් වැඩ ඉන්නවා දැක්කහම මාරාන්තික වේදනාවකින් ඉන්නවා දැක්කහම භාග්‍ය බුදුරජාණන් වහන්සේ මට මොකවත් හිතා ගන්න බෑ. මගේ කල්පනාව වෙනස් වෙලා ගියා. මට දිශාව පේන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සූපක් වෙනවා දකිනකොට මට ලොකු සැනසීමක් ඇති වුණා. අනිකට මට ඇතුණා සැනසෙල්ලක් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට සියලුමසක් පිළිගම් පාණේ නෑ නේද කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුනනට කියනවා ආනන්දේ භික්ෂු සංඝයා තවත් මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? මම මේ එළියයි පිටයි කියලා හංගන්නේ නැතුව ධර්මී විවෘතව දේශනා කළා කියනවා. මේ ආනන්දේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල රහස් බණ නැහැ. රහසි අඬ ගහලා ආචාර්ය මුට්ටි කියන්නේ ඒක. ආචාර්ය මුට්ටි කියන්නේ ගුරුවරයා ළඟ තියාගෙන ඉන්න මිටේ ළඟට පේන හිතවත් එක්කෙනාට විතරක් දෙනවා. එහෙම එකක් තථාගතයන් වහන්සේගේ ධර්මයේ නැහැ කියනවා. ඒ නිසා ආනන්දේ භික්ෂු සංඝයාව පරිහරණය කරනවා කියලා අදහසක් බුදුරජාණන් වහන්සේට නැහැ. භික්ෂු සංඝයා බුදුරජාණන් වහන්සේ උදෙසා සිටිය යුතුයි කියලා අදහසකුත් නැහැ කියනවා. ඊට පස්සේ එන ආනන්දේ ඒ නිසා භික්ෂු සංඝයා ගැන භික්ෂු සංඝයා දිහා මට තවත් කියන්න දෙයක් නැහැ කියනවා. ඊට පස්සේ කියන ආනන්දේ දැන් බලන්න මම හොඳටම ජරා ජීර්ණ වෙලා ඉන්නේ. දැන් වය හොඳට වැඩි මහලු වෙලා ඉන්නේ. මේ මට දැන් අවුරුදු 80ක් වෙනවා. ආනන්දේ දි รา දීපු කරත්තයක් මේ රිපියාර වලින් සකස් කර කර ඉන්නවා වගේ මමත් මේ ශරීරයේ මේ අරහත් ඵල සමාධියෙන් කියන සකස් කර කර ඉන්නේ. ආනන්දේ බලවත් වේදනාවන් මේ ශරීරය එනකොට මම කිසිම නිමිත්තක් ගන්න නැතුව Nirodhe අරමුණු කරලා සිත සමාධිය පවත්නවා. එතකොට මේ වේදනාව මගේ සංසිඳනවා. ඒමයි කියන මම මේ කය පවත්වන්නේ. ආනන්දේම නිසා අත්ත දීපා වීරද ඒ නිසා තමන් තමාව පිට කරගන්න. අත්ත සරණ තමන් සරණ කරගන්න. අනන්‍ය සරණ වෙන කෙනෙක් සරණ කරගෙන යන්න එපා. ධම්මදීපා ධර්මයේ පිහිට කරගන්න ධම්ම සරණා ධර්මයේ සරණ කරගන්න අනන්‍ය සරණා වෙන දෙයක් සරණ කරගන්න එපා ආනන්දේ කොහොමද තමාව පිහිට කරගන්නේ කොහොමද ධර්මයේ පිහිට කරගන්නේ ආනන්දේ මේ කරගන්නේ සතර සතිපට්ඨාන වැඩිමින් ඊර්වසි බුදුරජාණන් වහන්සේ ආනන්ද ආඳුරන්ට දේශනා කරනවා ඉන්දපාති වඩිනවා එදා මේ දෝගමේ විශාලා මහනුවර පිණ්ඩපාත වැඩම කරලා ආනන්ද හැමෝට කියනවා ආනන්ද අපි දැන් එහෙනම් අද යමු තාපාල චෛත්‍ය ස්ථාන ළඟට. තාපාල චෛත්‍ය ස්ථාන ගාවට යමු දානෙන් පස්සේ හවස් කාලේ ගත කරන්න. බුදුරජාණන් වහන්සේ ආනන්ද හැමෝට බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් වඩිනවා. එතකොට චාපාල චෛත්‍ය ස්ථාන ළඟදී බුදුරජාණන් වහන්සේ හොඳට වටපිට බැලුවා. වටපිට බැලුවා. ඉසල මේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ආසනේ වැඩ ඉඳලා වටපිට බලලා කියන ආනන්දේ රමණීය ආනන්ද වේශාලේ ආනන්ද විශාලා මහනුවර හරි ලස්සනයි රමණීයං උදේවි චේතියං මේ උදේවි චෛත්‍ය ලස්සන ඒක චෛත්‍ය කියලා කියන්නේ එක එක මේ ආගමික සිද්ධාස්ථාන එක එක රමණීයන් ගෝතමක චේතියන් සමහර තැන්වල චේතිය කියනවා නිකන් අර ලස්සන ගස්කොළන් තියෙන මේකේ බණ භාවනා කරන තැන් වලට රමණීය සත්තම්බක චේතයන් රමණීයම් බෞද්ධක චේතයන් රමණීයම් චාපාල ආනන්ද හරි ලස්සනයි මේවා කියලා කියනවා යස්ස කස්සකී ආනන්ද චත්තාරෝ විද්ධිපාදා භාවිතා බෞලී කතා යානී කතා වත්තු කතා අනුත්ථිතා පරිචිතා සුසමාරද්ධා මානිනී ආනන්ද යම් කිසි කෙනෙකුට ඡන්ද චිත්ත විරිය විමර්ශනා කියන සතර විද්ධිපාද හොඳට ප්‍රගුණ වෙලා නම් හොඳට බෞලෝසෙන් ප්‍රගුණ වෙලා නම් වාහනයක් යන එහාට මෙහාට ගෙනිනවා වගේ Tamanට හොඳට ප්‍රගුණ වෙලා තියෙනවා නම් මනමින් ප්‍රගුණ වෙලා නම් සෝ ආකංකමානෝ කප්පං වාකිත්තේ කප්පා වශයෙන් එයාට ඕන කල්පයක් ඉන්න පුළුවන්. කල්පයට වැඩි උණක් ඉන්න පුළුවන්. ඉතින් ආනන්දය තථාගතයන් වහන්සේ ඔය ඉන්ද්‍රපාද හතරම වඩලා තියෙන්නේ. හොඳට ප්‍රගුණ කරලා තියෙන්නේ. මනමින් ප්‍රගුණ කරලා තියෙන්නේ. ඉතින් ආනන්දේ තථාගතයන් වහන්සේට උන කල්පයකුණක් ඉන්න පුළුවන්. කල්පයට වැඩි වුණක් ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී අතකෝ ආයස්මා ආනන්දෝ භගවතා ඕලාරිකේ නිමිත්තේ කෛරමාණී මෙච්චර ප්‍රකටව කියද්දි කියද්දි පින්වත් ඥානන්ද හාමුදුරන්ට කියන්න අමතක වුණා. වැටෙන්නේ නැතුව ගියා. පිට්ඨු බන්ති භගවා කප්පං වාදිතුන් මාස කල්පයක් වැඩ හිටින සේක්වා තිට්ඨති සුගතෝ ගප්පං සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා බොහෝ ජනයාට හිතසුව පිණිස ලෝකානුකම්පාවෙන් කල්පයක් වැඩ සිටින සේක්වා කියලා කිසිම කල්පනාවක් කරගන්න බැරි වුණා මායාව විසින් හිත වහගත්ත විදියටයි උන්වහන්සේ ඉතින් ඉන්න උනේ බුදුරජාණන් වහන්සේ ටිකක් කරන් නිස්සද්ද හිටියා ආරාධනා කරයිද බලන්න නෑ ඊට පස්සේ ආයේ දෙවෙනි වතාව කියනවා ආනන්දේ රමණීයන් ආනන්ද වේසාලි රමණීයන් සත්තම්බක චේතයන් රමණීයන් ගෞතමක චේතයන් රමණීයන් උදින හරි ලස්සනයි මේ විශාල මානුවර මේ විස්තර කියලා කියන ආනන්දේ යම් කෙනෙකුට කාමර චිත්ත විරීමසා සතර විපාද වඩලා තියෙනවනම් මොදෙට ප්‍රගුණ කරලා තියෙනවනම් මනමින් ප්‍රගුණ කරලා තියෙනවනම් එයාට කල්පයක් හෝ කල්පයට වැඩි ගුණක් තියෙන්න පුළුවන් ආනන්දේ තථාගතයන් වහන්සේ කල්පයක් හෝ කල්පයක් වැඩි ඉන්න පුළුවන් ආකාරයට සතර විපාද හොඳට ප්‍රගුණ කරලා තියෙන කියනවා පින්වත්නි දෙවනි වතාවිත් ආනන්ද හඳුරන්ට සිහිුනේ නෑ ආරාධනා කරන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ ටිකක් කියලා බලන් හිටියා. මතක් වේද බලන්න නෑ. තුන්වන වතාවත් කියනවා රමණීයන් ආනන්ද වේසාලී. රමණීයන් උදේන චේතයන් රමණීයන් ආනන්දේ මේ වේසාලා මහනුවර හරි ලස්සනයි. උදේනි චෛත්‍ය හරි ලස්සනයි. සත්තම්බක චෛත්‍ය හරි ලස්සනයි. බෞද්ධක චෛත්‍ය හරි ලස්සනයි. යම් කෙනෙක් සතර ඉරිදිපාද මනාවට වඩලා ප්‍රගුණ කරලා මනවින් ප්‍රගුණ කරලා තියෙනවා නම් එයා කැමති නම් කල්පයක් හෝ කල්පයට වැඩි ඉන්න පුළුවන් ආනන්දේ තථාගතයන් වහන්සේ ওই සතර ඉරිදිපාද හොඳට ප්‍රගුණ කරලා තියෙන්නේ හොඳට වඩලා තියෙන්නේ කැමති නම් තථාගතයන් වහන්සේටත් කල්පයක් හෝ කල්පයට වැඩි වුණ ඉන්න පුළුවන් තුන්වෙනි වතාවෙත් ආනන්ද හාමුදුරුවන්ට නිස්සබ්ද හිටිය බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට ආරාධනා කරන්නේ බැරුවිය. බුදුරජාණන් වහන්සේ වල එන ආනන්දේ එන හොඳයි දැන් ගිහිල්ලා බණ භාවනා කරන්න කිව්වා. ඊට පස්සේ ආනන්ද හඳුරු පක්කඩි අරගෙන ටිකක් ඈතට ගිහිල්ලා ගහකට වාඩි මේ ගහ රුක් සෙවණක භාවනා කරන්න ගත්තා. ඔන්න උතන්ට ආවා පවිතු මාර්යා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා පරිනිබ්බාතු බතානි බන්තේ භගවා භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි ඇති පිරිනම් පානාසේක්වා පරිනිබ්බාන සුගතෝ සුගතයන් වහන්සේ වැඩ සිටි ඇති දැන් පිරිනම් පානාසේක්වා පරිනිබ්බාන කාලෝ දානි බන්ති බබූතු භාග්‍යතුන් වහන්සේ දැන් පිරිනම් පානට කල් ලැබෙලා හොඳටම භාග්‍යතුන් වහන්සේට මතකද භාග්‍ය බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ කියා හිටිය මට මේ මාගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ගිහි පැවිදි දෙපිරිසම වික්ත විසරද විනීත බෞස්කృత ධර්මදර ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් වාසය කරන තුරු ඒ වගේම සාසනික වශයෙන් ඇති වෙන මිත්‍යා දෘෂ්ටි නැති කළා ධර්මයේ මනාවට නගා හිතවන තුරු පිරුණම් පාන්නේ නැහැ කියලා භාග්‍ය බුදුරජාණන් වහන්සේ දැන් මේ දීපවි ශ්‍රාවකයන් වහන්සේලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවරු දැන් විත්තයි විනීතයි විසරදයි බෞද්ධයි ධර්මදරයි ධර්මාන්දන ප්‍රතිපදාවෙන් යුක්තයි දැන් ඕනම ඕනම ගැටලු සාධිතයක් නැති වෙන ආකාරයට දහම් කරුණ නිරව කරගෙන නිරව කරගෙන ඉස්සරහට ගෙන යන්න පුළුවන් ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැන් ඉතින් වැඩ හිටියා ඇති දැන් ඉතින් පිරිනුවන් පානාසේක්වා සුගතයන් වහන්සේ පිරිනුවන් පානාසේක්වා කියලා මේක ටිකක් ගානේ හතර වතාවක් ඉල්ලා හිටියා පිරිනුවන් පාන කියලා. බුදුරජාණන් වහන්සේ මාරයාට කියනවා නෑ මාරේ ආයෙත් කියනවා භාග්‍යවත් බුදුරජාණන්ස මතකද භාග්‍යතුන් වහන්සේ මට ප්‍රකාශ කළා මේ ශාසනයේ හොඳට බබලන තුරු දෙව් මිනිසුන්ට ප්‍රකාශ වන තුරු පිරිනම් පාන්නේ කියලා. දැන් මේ ශාසනය හොඳට පැතිරලා තියෙනවා. දෙව් මිනිසුන් අතර ප්‍රකට වෙලා තියෙනවා. දැන් සම්පූර්ණයි භාග්‍යවතුන් වහන්සේ පිරිනම් පානසේකවා කියලා පස්වෙනි දාවට ආරාධනා කළා. සුභකයන් වහන්සේ පිරිනම් පානසේකවා පරිබ්බාන කාලෝ දානි බන්ති බගවතු දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනම් පාන කාලයයි. බුදුරජාණන් වහන්සේ මාර්යාට කියනවා අපසුක්කේ ත්වම් පාපිම හෝහි මාරය උඹට අමුතිම උත්සාහ ගන්න දෙයක් නෑ කියනවා. නචිරං තථාගතස්ස පරිනිබ්බාණං භාවිසති තථාගතයන් වහන්සේගේ පිරුණාම් පෑම තව ටික දවසකින් වෙනවා. ඊතෝ තින්නම් මාසානං අච්චේන තව තුන් මාසෙකින් තථාගතෝ පරිනිබ්බායිසති තථාගතයන් වහන්සේ පිරුණාම් පානවා. කියලා බුදුරජාණන් වහන්සේ බොහෝම සීනුවණින් යුක්තව දැන් සතර ඉරිදිපාද වලින් කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් ඉන්න පුළුවන්කම ඒකට කියන ජීවිත සංස්කාර කියලා සම්පූර්ණ මේක අතෑරියා. අතෑරපු ගමන් එකපාරට මේ මහා පොළොව හෙලෙන්න පටන් ගත්තා. සත් ආකාශයේ වලාකුළු නැතුව ආකාශය ගොරවන්න පටන් ගත්තා. ඊළඟට විදුලි කොටන්න පටන් ගත්තා. එකපාරටම මේ අකල් මේ දැස්ස කැදෙලෙන්න ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ උදානයක් පහල කළා තුලම තුල සම්භවං භව සංඛාර විවස්ස ජීමුනි අජ්ජන්තරතෝ සමාහිතෝ අභින්දි කවච මිවත්ත සම්භවಂತಿ තථාගත බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී කුඩා මහත් හැම ක්ලේශයක්ම ප්‍රහාණය කළා තමන්ගේ ශරීරයේ පසාතිපිච්ච ඇඳුමක් ඉවත් කරනවා වගේ බුදුරජාණන් වහන්සේ ඊතා සිහියෙන් යුතුව මේ වෙලාවේ ජීවිත සංස්කාර ඉවත් කළා. ආනන්දහඳුරු භාවනා කර කර ඉන්නකොට උන්වහන්සේට මේක දැනුණා. මේ මහ පොළොව එළ වුණා, මේ ශබ්ද ඇති වුණා. ආනන්දහඳුරු කල්පනා කරනවා පුදුම භූමිකම්පාවක් ඇති වුණා. මහා චලනයක් ඇති වුණා. මහා ලුමුදා ගැනීමක් ඇති වුණා. එකපාරටම මේ අකල් වැසි වහින්න ගත්තා. ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේ ගාව ඉක්මනින් ගියා. ගිහිල්ලා කියනවා ස්වාමීනි මම භාවනා කර කර හිටියා. එකපාරට විශාල මේ භූ කම්පනයක් ඇති වුණා. භූ චලනයක් ඇති වුණා. ඊළඟට මේ විදුලි කොටන්න පටන් ගත්තා. අහස ගොරවන්න ගත්තා. ස්වාමීනි මොකද මේ වුනේ? ආනන්දය මේ භූමි කම්පා භූමි කම්පාව ඇති වෙන්න කර්ම අටක් තියෙනවා. ආනන්දේ මේ මහා පෘථිවියේ තියෙන්නේ ජලය මත. ජලයේ තියෙන්නේ වාතය මත. වාතයේ තියෙන්නේ ආකාශයේ. යම් දවසක් සමහර අවස්ථාවලදී මේ මහා වාතය හමාගෙන යනවා. හමාගෙන යනකොට ඒ හමාගෙන වාතයේට ජලය කැළඹෙනවා. ජලයේ කැළඹෙන කම්පණයට පොළොව කම්පා වෙනවා. ඒක පළවෙනි හේතුව කියනවා. ආනන්දේ ඒ වගේම 이르දිමත් ශ්‍රමණ බ්‍රාහමණවරු ඉන්නවා. ඒ ඉදිමත් ශ්‍රමණ බ්‍රාහමණවරුන්ට පුළුවන් මේ පෘථිවිය කම්පා කරන්න. ඒක දෙවෙනි කාරණේ. ආනන්ද යම් දවසක බෝසතාණන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකෙන් චුත වෙලා මිනිස් මවකුසී උපදිනකොට මේ පෘථිවිය කම්පා වෙනවා. ඒක තුන්වෙනි කාරණේ. යම් දවසක බෝසතාණන් වහන්සේ මව කුසින් බිහි වෙනවාද බිහි වෙනකොට මහා පෘථිවිය කම්පා වෙනවා ඒක හතරවෙනි කාරණේ යම් දවසක බෝසතාණන් වහන්සේ අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කරනවාද එතකොට මහා පොළොව කම්පා වෙනවා යම් දවසක බෝසතාණන් වහන්සේ අනුත්තර ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව වදාරනවාද එතකොටත් මේ මහා පොළොව කම්පා වෙනවා යම් දවසක බෝසතාණන් බුදුරජාණන් වහන්සේ ඊතා සිහියෙන් යුක්තව ඊටා නුවණින් යුක්තව මේ පිරිනමන් පෑමට අදිෂ්ඨාන කරගෙන ආය සංස්කාර අත්හරිනවාද එතකොට පොළොව කම්පා වෙනවා යම් දවසක තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පිරිනමන් නිබ්බාන ධාතුවෙන් පිරිනමන් පානවාද එතකොට පොළොව කම්පා වෙනවා මේක තමයි මේ පෘථිවිය කම්පා වෙන කම්පාව ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නා වූ ශාස්ත්‍රීය පිරිස, බ්‍රාහ්මණ පිරිස, ගෘහපති පිරිස, ශ්‍රමණ පිරිස, සාදු මහරාජික පිරිස, තාවතිස්ස පිරිස, මාර පිරිස, බ්‍රහ්ම පිරිස කියලා අටවැර අටවැදෑරුම් පිරිස ගැන විස්තර කරනවා. විස්තර කළා කියනවා ආනන්දය සතාවිතයන් වහන්සේ කියන මම සම්බුද්ධත්වයට පත් වෙලා <clears throat> මුල් සතිවල නේරංජරා නදී තීරේ අජපාල නිග්‍රෝධ රුකමුල මං සිටිද්දී මාරය ඇවිල්ලා මට ආරාධනා කළා භාග්‍යතුන් වහන්සේ පිරුණම් පානාසේක බලන්න බුද්ධත්වයට පත් වෙලා මුල් සතියේම ආරාධනා කළා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ පිරුණම් පානාසේක සුගතයන් වහන්සේ පිරුණම් පානාසේක පිරුණම් පාන දැන් ඉතින් කාලේ කියලා. කියලා ආනන්දේ මං එදායේ මාර්යාගේ ආරාධනා ප්‍රතික්ෂේප කළා. මං වල කියා හිටියා මාර්යය මාගේ මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී විපාසක උපාසිකා කියන සිවණ පිරිස බිහි වෙලා ඒ පිරිස වික්ත විසරද විනීත බෞද්ධ ධර්මදර වෙනතුරු ධර්මාන්තරම් ප්‍රතිපදාවෙන් යුක්ත වෙනතුරු තමන්ගේ ධර්මයේ මනාකොට ඉගෙනගෙන ඒ එය මනාකොට ලෝකයට පවසනතුරු ඒ වගේ මේ ධර්මයට විරුද්ධව ඇතිවන්නා වූ මතවාද ධර්මානුකූලව විසඳලා ජය ගැනීමට දක්ෂ වෙනතුරු මම පිරිනම් පාන්නේ නැහැ කියලා ආනන්දේ මා කියා හිටියා. ඒ වගේම ආනන්දේ මා කියා හිට මේ බුදු ශාසනයේ මනාකොට දේව මිනිසුන් අතර ප්‍රකට වනතුරු පිරුණම් පාන්නේ කියලා. ආනන්දේ දැන් මොහොතකට කලින් මාර්යා මෙතෙන්ට ආවා. ඇවිල්ලා මට ඒ කාරණේ මතක් කළා. මතක් කළා ආරාධනා කළා. පරිනිබ්බානුගානි බන්ති භගවා භාග්‍යතුන් වහන්සේ පිරුණම් පානාසේක්වා පරිනිබ්බාත් සුගතෝ සුගතයන් වහන්සේ පිරුණම් පානාසේක්වා පරිනිබ්බාන කාලෝදාය පන්තියේ භගවතු භාගතුන් වහන්සේ දැන් පිරිනම් පාන කාලයයි භාගතුන් වහන්සේට මතකද මම කලින්ම ආරාධනා කළා ආරාධනා විලා පිළිගත්තේ නැහැ දැන් පිළිගගෙන දැනවත් පිරිනම් පාන කියලා ඉල්ලා හිටියා තේම ආනන්දේ මම වෙලි මාරයාට කියා හිටියා මාරේ නුඹ කලබල වෙන්න ඕනේ නැහැ තථාගතයන් වහන්සේගේ පිරිනුවන් පෑම තව ටික දවසකින් සිද්ධ වෙනවා. තව තුන් මාසෙකින් තථාගතයන් වහන්සේ පිරිනුවන් පානවා කියලා මාළයට ප්‍රකාශ කළා. මම දැන් මේ මොහොතේ මේ මේ අජපාල චෛත්‍ය ස්ථාන ළඟදී සීලනියුක්ත මං ආවි සංස්කාර අතහැරියා. තව මාස තුනකින් පිරිනුවන් පානවා කියලා. අන්න ආනන්ද හඳුරන දැන් මේ සීයා. ඇයි දැන් මාර්යා අතහැරලා ඉන්නේ? දැන් ආනන්ද ආදුරික පාට බුදුරජාන් වහන්සේ බිරි වැඳ වැටලා කියනවා තිට්ඨතු බන්ති භගවා කප්පං භාග්‍යතුන් වහන්සේ කල්පයක් වැඩ සිටිනසේක්වා තිට්ඨතු සුගතු කප්පං සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටිනසේක්වා බොහෝ ජනයාට හිතසුව පිණිස ලෝකානුකම්පාවෙන් යහපත පිණිස මේ මිනිසුන්ගේ යහපත පිණිස කල්පයක් වැඩ සිටිනසේක්වා අලං ආනන්ද වැඩක් නෑ ආනන්ද මා තථාගතන් යාචි දැන් තථාගතන් වහන්සේ ආර්ධන කරන්න එපා කියනවා. අකාලෝගාන් ආනන්ද තථාගතං යාචනායාති. ආනන්දි දැන් තථාගතයන් වහන්සේට ආයාචනා කිරීම සුදුසු කාලෙට මේ කියනවා. ආනන්ද හඳුර දෙවන වතාවෙත් ආයත ආරාධනා කළා. භාගවත් බුදුරජාණන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා කියලා දෙවනතාවක් ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ ආනන්ද හඳුර තුන්වෙනි වතාවත් ආරාධනා කළා. භාග්‍ය බුදුරජාණන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා දේව මිනිසුන් දීතුසු පිණිස වැඩ සිටින සේක්වා බුදුරජාණන් වහන්සේ අහන සද්ධා සිතුවම් ආනන්දේ තථාගතස්ස බෝධි ආනන්දේ ඔබ තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහන්න කෙනෙක් නේද කියලා එහෙමයි ස්වාමීනි එහෙම නෙමෙයි මේ තවමත් තවමත් මේ කතා කර කර සමත් වෙලා නේ මොකද කියලා අහනවා කියන ආනන්දේ මේ එතකොට කියනවා නෑ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මෙහෙම කියන්නේ මේ මම අහලා තියෙනවා භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේ මට කියන දේ මට මතකයි ආනන්දේ තථාගතයන් වහන්සේ සතර දිවිපාද හොඳට වඩලා තියෙන්නේ කල්පයක් වුණත් වැඩෙන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මට මතකයි කියනවා අන්න මතක් පිට වෙලා ඊට පස්සේ කියනවා තස්මාති අනුතුය විවිතං දුක්ඛානන්ත මේකේ වැරද්ද ඔබේ කියනවා කරන්න දෙයක් නැහැ කියලා මම පුළුවන් තරම් ප්‍රකට කළා කියනවා. විශේෂ හැඟීම් වලින් මම කිව්වා කියනවා. ඔබට මේක තේරුම් කරලා දෙන්න. ඔබ ආරාධනා කරා නම් පළවෙනි වතාවේ මම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. දෙවෙනි වතාවත් පුළුවන්. තුන්වෙනි වතාව මම පිළිගන්නවා කියනවා. කියන ආනන්දේ මතකද මම රජගහනුවරින් දෙද්දිත් මේ ආරාධනාව මේ මේ ප්‍රකාශය මම කළා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ආනන්ද හඳුරන්ට මේ සතර ගිරිපාද වැඩියොත් වැඩුවොත් කල්පයක් වූ කල්පයට වැඩි කාලයක් ඉන්න පුළුවන් කියලා කරන මේ ප්‍රකාශයෙන් මේ රමණීයන් ආනන්ද රාජගහන් රමණීය ගිජ්ජකූට පබ්බතු කියලා මේ ලස්සන විස්තර කර කර 16 තැනක 16 තැනක තුන් වතාව ගානේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ හැම අවස්ථාවකම දැන් ඒකට බලන අරයාගේ තියෙන බල සම්පන්නකම කොහොමද කියලා ආනන්ද හඳුරන්ගේ හිත වහගෙන හිටියා. ඒතර ආනන්ද හඳුර සෝවාන් වෙලා ඉන්න සාර්ථක එතකොට. බුදුජන් කියන්නේ නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුරන්ට කියන දැන් ඉතින් ආනන්ද දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. තව මාස තුනකින් තථාගතයන් වහන්සේ පිරිනම් පානවා ආනන්දය තංචේතං ආ තථාගතෝ ජීවිතේතු පුනපච්චාව මෙසචේති නේතං ආනන්දි ආනන්දේ තථාගතයන් වහන්සේලා වම නිදාපු දෙයක් ආයේ කටට ගන්නෑ කියලා. ඊට පස්සේ කියනවා බුදුරජාන් වහන්සේ කියන ආනන්දේ මේ මේ භික්ෂු සංඝයා ඔක්කොම රැස් කරන්න කියනවා කූටාගාර ශාලාවට. රැස් යම්තා කිනුන සීල භික්ෂු සංඝයා රැස් කරන්න කියන කූටාගාර ශාලාවට. රැස් කළා. රැස් කරපු වෙලාවේ මෙන්න බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ හොඳ කාරණයක් මෙතන දේශනා කරනවා. කියන මහණෙනි මේ අවුරුදු 45ක් මුළුල්ලේ මම දේශනා කරපු ධර්මයේ ඔබ හොඳට ඉගෙන ගන්න ඕනේ කියනවා. හොඳට ඉගෙනගෙන හොඳට පුරුදු කරන්න ඕන කියනවා. බෞද්ධ වශයෙන් පුරුදු කරන්න ඕන කියනවා. එතකොට කියන මේ බුද්ධ ශාසනය බොහෝ කල් පවතින්නේ. මහණෙනි, දෙව් මිනිසුන්ගේ යහපත පිණිස, බොහෝ ජනයාගේ හිතසුව පිණිස ලෝකානුකම්පාවෙන් මා විසින් දේශනා කරන ලද විශිෂ්ට ඥානයෙන් යුතු දේශනා කරන ලද ධර්මයේ කුමක්ද? ඒ තමයි සතර සතිපට්ඨාන. සතර ඊර්තිපාද සතර සම්‍යක් ප්‍රධාන වීරිය පංච ඉන්ද්‍රිය පංච බල සත්‍ය බුද්ධජනක ආර්ය අෂ්ටාංගික මාර්ගය මානි මෙන්න මේ ධර්මයන් තමයි මා අවබෝධයෙන් යුක්තව දේශනා කළේ මේ ධර්මය ඔබ මනාකොට ඉගෙන ගත යුතුයි. පුරුදු ප්‍රගුණ කළ යුතුයි. බෞල වශයෙන් ප්‍රගුණ කළ යුතුයි. එතකොට බුද්ධ ශාසනය බොහෝ කාල පවතිනවා. එතකොට දෙවියන්ගේ හිතසුව පිණිස ලෝකානුකම්පාව පිණිස මේ ශාසනය පවතිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා මහණෙනි හන්ද දාන බික්ක ව්‍යාන මහණෙනි මම ඔබ දැන් අමතනවා. වය ධම්මා සංඛාරා සංස්කාර සියල්ල නැසියන සුළුයි. අප්‍රමාදීන සම්පාදේත අප්‍රමාදීව මේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න. නචිරං තථාගතස්ස පරිනිබ්බාණං භවිෂ්‍යති තව සිළු දවසකින් තථාගතයන් වහන්සේ පිරිනම් පානවා තව මාස තුනක් ඇවෑමෙන් තථාගතයන් වහන්සේගේ පිරිනම් පෑම් සිදුවන්නේය කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථා ටික දේශනා කරනවා පරිපක්ඛෝ වයෝමයං මම හොඳට වයසට ගියා පරිත්තං මම ජීවිතං මට ජීවත් වෙන්න තියෙන්නේ හිතාස්වරූපයයි පහයෝ ගමිස්සාමි මම ඔබ අතර යනවා කතම් මේ සරණමත්තනෝ මම මට පිට හරි ගස්ස ගත්තා අපමත්තා සතිමන්තෝ අප්‍රමාදීව සිහිනුනේ යුතුය සුශීලා හෝක බික්කවෝ මහණනි සිල්වත්ව ඉන්න සුසමාහිත සංකප්පෝ සිතවිලි හොඳට සමාධිමත් කරගන්න සචිත්ත මනුරක්ඛත තමන්ගේ හිත හොඳට ආරක්ෂා කරගන්න යෝයිමස්මින් ධම්ම විනයේ යම් කිසි කෙනෙක් මේ ධර්ම විනය තුළ අප්‍රමත්තෝ විහිස්සති අප්‍රමාදීව වාසය කරනවා නම් පහයජාති සංසාරං ඉපදෙන මරණ සංසාරයක් කරලා දුක්ඛ සංසං පරිස්සති දුක් කෙලවර කරනවා ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර පින්ඩ පාතේ වැඩම කරලා දැන් මුන්න පිටක් වෙන්න ලෑස්ති වුණා බණ්ඩ කියන ගමට යන්න. ආනන්ද අපි මේ හිටියට බණ්ඩ කියන ගමට යමු කියලා විශාල මහනුවර පිණ්ඩපාතේ වැඩම කළා. පිටත් වෙද්දී උන්වහන්සේ මුළු ශරීරයම හරවලා විශාල මහනුවර දිහා බැලුවා. බලලා කියනවා ආනන්දය තථාගතයන් වහන්සේ අවසාන වතාවටයි මේ උපදේශ බලන්නේ කියලා. කියලා පිටත් වුණා. පින්වත්නි මා හිතනවා දැනට විසරා මහනුවර තියෙන නටබුන්තින් තැනක් වෛශාල කියලා. එතන තියෙන අසූල කුරුණක්. මම හිතන්නේ එතන තමයි බුදුරජාණන් වහන්සේ මේ බල පිටත් වෙච්ච තැන. මොකද එතන ධර්මාසුක රජුරෝ මේ මේ සිංහයක තියෙනවා මේ මේ අස කුලනෝඩේ සිංහය ආඩනවා. පරිනිර්වාණ කුසිනාරපත් බලාගෙන තමයි අසකුළු තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ බණ්ඩ කියන ගමට වැඩම කළා. බණ්ඩකින් වැඩම කළා භික්ෂු සංඝයාට කතා කරලා කියනවා මහණෙනි කරුණු තුනක් අවබෝධ කරගන්න බැරුව තමයි අපි ඔබත් මමත් සංසාරය ඇවිදවිදි ඒ තමයි මේ ආරි සීලය, ආරි සමාධි, ආරි ප්‍රඥාව, ආරි විමුක්තිය. දැන් මහණෙනි මේ ආරි සීල සමාධි ප්‍රඥා අවබෝධ කරගෙන අපි සංසාරෙ මිදලා ඉන්නේ. ආයම බුදුරජාණන් වහන්සේ කියන දේශනා කරන මානෙ මෙයි සීලය මෙයි සමාධිය මේ ප්‍රඥාව සීලෙන් වඩන සමාධිය මහත්ඵලයි මානසංසය සමාධියෙන් වඩන ප්‍රඥාව මහත්ඵලයි මානසංසය ප්‍රඥාවෙන් වඩන සිත මනාවට කෙලසුන්ගෙන් නිදහස් වෙනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එතනින් ආනන්ද අපි මේ හිටිය ඇති හත්ති ගමට කියලා හත්ති ගමට එතනින් අම්බ කියන ගමට වැඩියා. එතනින් ජම්බු කියන ගමට වැඩියා. එතනින් බෝග කියන නගරයට වැඩියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බෝග නගරේ ආනන්ද කියන චෛත්‍ය ස්ථානේ වැඩ සිටියා. වැඩ ඉඳලා ආනන්ද හඳුරන්ට කියනවා ආනන්දේ මහාපදේශ හතරක් දේශනා කරන්න. කවුරු හරි කිව්වොත් මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි මම උන්වහන්සේගෙන් ඇහුවේ කියලා ප්‍රතික්ෂේප කරන්න එපා. පිළිගන්නත් එපා. ඒක බුද්ධ දේශනාවට ගලපලා බලන්න. බුද්ධ දේශනාවට ගැලපෙනවා නම් විතරක් පිළිගන්න. ගැලපෙන්නේ නැත්නම් හිතන්න මේක මේ වැරදියට අල්ලගත්තු එකක් කියලා අතාරින්න. ආනන්දේ එතකොට තව ප්‍රසිද්ධ භික්ෂුවක් ඉන්න පුළුවන් පිරිස් පිරිවරාගෙන ඉන්න. එයා කියන්න පුළුවන් මම මේ සංඝයාගෙන් අහපු ධර්මයක් මම මේ මේ මේ දේශනා කරන්න කියලා. පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා කියන. ඒක හොඳට අහලා බුද්ධ දේශනාවට ගලපලා බලන්න මේක ගැළපෙනවාද කියලා. ගැළපෙන්නේ නැත්නම් හිතන්නේ මේ මේ මේ පින්වත් ශ්‍රාවණාසිරට වැරදීමක් වෙලා මේ වැරදි දෙයක් මේ අල්ලන් ඉන්නේ. එතකොට ආනන්දේ තව ආරංචියක්ගේ අසවල් විහාරේ බොහෝ භික්ෂුන් වහන්සේලා බොහෝ ප්‍රසිද්ධ ධනවත් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ භික්ෂුන් වහන්සේලා මෙන්න මේක ධර්මයේ කියන්නේ. ඒක පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒක හොඳට ඉගෙන හදාරන්න. හදාරලා බුද්ධ දේශනාවට ගලපා බලන්න ගැළපෙනවද කියලා. ගැළපෙන්නේ නැත්නම් අතාරින්න. ගැළපෙනවා නම් හිතන්න ආ මේ බුද්ධ දේශනාවක් නේ තියෙන්නේ කියලා. පිළිගන්න කියනවා. ඊළඟට කියන ආනන්ද ගමක ඉන්න පුළුවන් කියන ගොඩාක් ප්‍රසිද්ධ භික්ෂුව, ගොඩාක් දැනුගත් භික්ෂුව. බොහොම විනීතර භික්ෂුව. එතකොට එයා මේ දේශනා කරන්න පුළුවන් මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා. ප්‍රතික්ෂේප කරන්නත් එපා පිළිගන්නත් එපා. හොඳට ඉගෙන ගන්න ඒක. ඉගෙනගෙන බුද්ධ දේශනාවට ගලපා බලන්න ගැලපෙනවද කියලා. ගැලපෙනවා නම් හිතන්නේ මේ ස්වාමීන් වහන්සේට හරියට ධර්ම අහුවෙලා. ගැලපෙන්නේ නැත්නම් අතාරින්න මේ ධර්ම අහුවෙලා නැහැ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට සතර මහා ප්‍රදේශ දේශනා කරලා නැවත සීල සමාධි ප්‍රඥා විස්තර කළා. කළා ඊට පස්සේ ආනන්දය අපි යමු පාවා කියන නගරයට. පාවා නගරයට ගියා. වැඩම කළා. පාවා නගරේ ඉන්නවා චුන්ද කම්මාර පුත්‍ර කියලා මේ සිටුවරේ චුන්ද කම්මාරපුත්ත කියලා චුන්දයාගේ නම කම්මාරපුත්ත කියන්නේ මේ මේ රන් ආභරණ කටයුතු කරන සිටුවරේ. මෙයාට තියෙන අඹ වනය. ඒ චුන්ද කම්මාරපුත්තගේ අඹ වනයේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. ඒකට මේ චුන්ද කම්මාරපුත්තට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ වැඩලා ඉන්නවා. ඊළඟට ගිහිල්ලා මම කිදුම් කරලා කතා කරලා ධර්ම දේශනා කළා. එතකොට පින්ද කම්මාර පුට්ටියේ ධර්මය අහලා මාර්ගඵල ආબોධ කළා. ඊට පස්සේ පහවදා ආරාධනා කළා බුදුරජාණන් වහන්සේට වික්ෂ සංඝයාට දානෙට වඩින්න කියලා. එතකොට මේ පින්ද කම්මාර පුට්ටියේ පහවදා දානෙ පිළිගල කළා. බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්න භාග්‍ය බුදුරජාණන් වහන්සේ වඩින්න කියලා. වැඩම කළා බුදුරජාණන් වහන්සේට මේ චුන්ද කමාරපුත් කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම භාග්‍ය බුදුරජාණන් වහන්සේට විශේෂ වෑංජනයක් පිළිල කළා. මේ භාග්‍ය බුදුරජාණන් වහන්සේ වළඳන සීක්වා. බුදුරජාණන් වහන්සේ කියනවා චුන්දය ඒ වෑංජනේ මට පිළිගන්නන්න මේ සූකර මද්වයේ වෙන කෙනෙකුට දිරවන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දාන වළඳුවා. ආන්න පින්වත්නි, ඉතුරු දානේ වීසි කරන්න කිව්වා. වතුර දාන්න කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ටික දවසකින් මොකද වුනේ? ආයතර ඇවිසිලා තිබි යටපත් වෙච්ච රෝගේ ඇවිසෙන්න පටන් ගත්තා. උන්වහන්සේට බඩේ ලියන්න හැදුනා. ඊට පස්සේ ආයමත් මාරාන්තික වේදනා ඇති වෙන්න පටන් ගත්තා. උන්වහන්සේ දැන් සිහිනෝනීත වේදනා ඉවසනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ අපි දැන් යමු කුසිනාරාවට. කුසිනාරාවට පිටත් වුණා. දැන් උන්වහන්සේට මේ ලී බඩ යන්න පටන් ගත්තා. දැන් උන්වහන්සේ එහෙම තියෙද්දි හිමින් හිමින් කුසිනාරාවට යනකොට අතරමඟ බුදුරජාණන් වහන්සේට කලන්තය හැදුණා. හැදලා ආනන්ද හඳුරන්ට දේශනා කරනවා ආනන්දේ මේ සිවුර මේ දෙපට සිවුර ඉක්මනට මේ හතර නවල දාන්න කලන්තේ මට මේ හාන්සි වෙන්න ඕනි කියලා බුදුරජාණන් වහන්සේ හාන්සි වෙනවා. හාන්සි වෙලා ටිකක් වෙලා ඉඳලා ආනන්ද හඳුරන්ට කියනවා ආනන්දේ හරි පිපාසයි මට පෑන් ටිකක් අරගෙන ඉන්න බුදුරජාණන් වහන්සේ ගේ පිපාසි නිවන්න ආනන්ද හාමුදුරු පාත්‍රයෙන් අරගෙන බැලුවා වටපිට යන තැන. බලන පොඩි ඇලක් ගාවට ගියානකට ඒ ඇල හරහා දැල් 500ක් පිටුඩ වෙලා සම්පූර්ණ මඩ වෙලා වතුර. ආනන්ද හාමුදුරු එහාට යනවා මෙහාට යනවා වතුරට හොයාගෙන උදයන් නැහැ. ඊට පස්සේ ආයෙ ඇවිදින් හිස් පාත්‍රය තරන් ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කකුත්තා කියන නදිය ඉච්චර දුර නෑ ළඟ අපි හිමීට හිමීට එතනට වඩිමු. එතකොට අපිට එතනින් මේ භාග්‍ය බුදුරජාණන් වහන්සේට පෑම් පහසු වෙන්න පුළුවන්. මේ සීතල වතුර වළඳන්න පුළුවන්. ආනන්ද හඳුරවන්ට බුදුරජාණන් වහන්සේ කියනවා දෙවෙනි වතාවටත් ඉංගමේතුන් ආනන්ද පාණියන් ආර පිපාතෝස්මි ආනන්ද පිරිස්සාමි ආනන්දේ දැන් අරගෙන එන්න මට පිපාසයි මට වළඳන්න ඕනේ. ආනන්ද හඳුර ඊට පස්සේ දෙවෙනි වතාවේ කියනවා අනේ ස්වාමීනි මේ මේ කරත් එකකින් සම්පූර්ණම කරත් 500 කියලා සම්පූර්ණ මඩ වෙලා තියෙන මේ වතුර වළඳන්න සුදුසු තත්ත්වේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේට ආයමත් ආනන්ද ආනන්ද හඳුරන්න බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්දේ පිපාසයි පැන් අරන් එන්න. ආනන්ද හඳුරා හිත හදාගෙන පාත්‍රයක් අරගෙන පිටත් වුණා පැන් ටිකක් හොයාගන්න. යනකොට පින්වත්නි අර අසන්තම ආනන්ද දැන් ගිහිල්ලා බලද්දී නිල් පාටට වතුර පෑදිලා තියෙනවා. පිරිසිදු වතුර තියෙනවා. ආනන්ද හඳුරෝ දැකලා කියනවා අච්චරයන් මතබෝ හරි ආශ්චර්යයි අබෝධන් මතබෝ හරිම පුදුම සාගතයි තථාගතස්ස මහිත්‍තිකතා මහානුභාවකතා බුදුරජාණන් වහන්සේ කොයිතර මහා 이르දිමත්ද මහානුභාවද මේ ශිප්පිත්ති මහා පෘථිවියේ මේ මේ මහා පොළවේ තියෙන මේ කැළඹීගේ ජලය මේ මොහොතින් සම්පූර්ණයෙන්ම මේ නිල් පාට ගලේ බවටපත් වෙලා කියලා අරගෙන ගිහිල්ලා බුදුරජාන් වහන්සේට පිළිගන්නලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හරිම පුදුමයි. හරිම ආශ්චර්යයි භාග්‍ය බුදුරජාන් වහන්සේගේ ආනුභාවය. මේ වතුර ඔක්කොම නිල් පාට වෙලා කියනවා. පින්වත් බුදුරජාණන් වහන්සේ පෙන් වළඳලා දැන් මහසින් වාඩි වෙලා ඉන්නවා. ඉන්නකොට මේ පුක්කුස මල්ල කියන රජතුමා රජකුමාරයෙක් මේ ආලාර කාලාමගේ ශ්‍රාවකේ කුසිනාරා නුවර ඉඳලා වෙන ගමනකට යනවා මේ මගුල්ගේට උත්සවයකට පිරිසක් එක්ක යනවා දැනට බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා මේ උද්දකලා නිස්සබ්ද වැඩිනවා දැකලා පුදුමයටපත් වෙනවා පත්වල ඇවිල්ලා කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ හරි හිත පහදිනා මේ සිල්වත් ගුණවත් භාග්‍ය බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාව දකින්නකට හිත පහදිනවා ස්වාමීනි. මට මතක් වුණා ආලාර කාලාම ගැන අහලා තියෙන කතාවක්. ආලාර කාලාම එක එක දවසක් නිගහකට භාවනා කර කර ඉඳෙද්දී එතනින් කරත්ත 500ක් ගිහිලා තියෙනවා. ඒ දූවිලින මුළු ඇඟම වැහිලා තියෙනවා. නමුත් යා දන්නේ නැහැ කරත්ත 500ක් ගිය බව. බුදුරජාණන් වහන්සේ වදාළ පුත්කුස මේ මටත් උරුම එකක් වුණා කිව්වා. ඒ කාලේ මම හිටියේ ආතුමා කියන නගරේ. ආතුමා කියන නගරේ දුප්පත් ගමක. ඒක මේ කුඹුරක් අයිනේ පොඩි පැලක මං හිටියා. ඉන්නකොට මේ ඒ පැලේ ඉන්නකොට හෝ ගාන එදා මම භාවනා කර කර හිටියා මේ විදුලි කොට කොට ගොරෝ ගොරෝ හෝ ගාන වැස්ස වහලා. ඒ පැල පිටිපස්සේ කුඹුරු හාමින් හිටියා මේ ගොවිය දෙන් ගොවිය හතර දෙනෙකුයි මේ හරක් හතර දෙනෙකුයි ගොවිය දෙන්නෙකුයි. ඉතින් මේ මේ කුඹුර හාහා ඉන්නකදී මේ මේ මේ අයමලෝ ගොවි දෙන්නයි හරක් හතර දෙනයිට මේ කුටිය පිටිපස්සෙම හේන ගහලා. හේන ගහලා ඒ ගොවි දෙන්නයි හරක් හතර දෙනේ ඔක්කොම මැරිලා. මහා ගලයක් පිරලා තියෙනවා. කියන මම ඒ වෙලාවේ මේ කුටියෙන් එළියට ආවා. ඇවිල්ලා බැලනම් කුටිය පිටිපස්සේ සෙනඟ පිරලා. එහෙනම් පින්වත් මක් වෙලාද? ඇයි ස්වාමීන් දැක්කේ නැද්ද මේ දැන් මෙච්චර වෙලා මේ හිනාට කුපරපුර රෝගාල වැස්සන්නේ? කොච්චර දුරට කියනවනම් ඔබ වහන්සේගේ මේ කුටිය පිටිපස්සේ මේ මේ කුඹුරේ අන්න මේ හරක් හතර දිනක් මැරිලා ඉන්න හෙන වෙදලා මේ මිනිස්සු දෙන්නෙක් මැරිලා මේ ගන්දුනේ කියලා අහනවා. එක්කන ඒ ස්වාමීන් වහන්සේ සතපිලාද හිටියේ? නෑ මම සතපිලා හිටියේ නෑ කියනවා. ඔබ වහන්සේ අවදින්ද හිටියේ? ඔව් මම අවදින් හිටියේ. ඉතින් කියනවා ඒ වගේ සමාධියක් කියන පුරුදු කරේ. එතකොට මේ පුක්කුසමල්ල රජතුමා බොහෝම මේ සන්තෝෂ වෙලා කියන භාග්‍ය බුදුරජාණන් වහන්සේ ආලාර කාලාම ගැන මගේ හිතෙච්ච පැහැදීම මම පුළගේ පාතල් යවනවා කියනවා. මම ඔබ වහන්සේගේ ඔය කියපු කතාවට මම තවත් පැහැදිලිමා කියනවා. කියලා කියන ස්වාමිනී භාග්‍ය බුදුරජාණන් වහන්සේ මම සරණ යනවා. මම ධර්මයේ සරණ යනවා. මම භික්ෂු සංඝයා සරණ යනවා. මාව තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් පිළිගන්නාසේක්වා ස්වාමිනී මගේ ළඟ මේ තියෙනවා රන්වන් වස්ත්‍ර යුගල මම මේක වහන්සේට පූජා කරන්න කැමතියි කියලා ඒක පූජා කරනවා. ඒතර ඒක එන එකක් විතරක් මට පූජා කරන්න එකක් ආනන්ද දෙන්න කියලා. ආනන්ද හඳුට එකක් පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ධර්මයේ පැහැදිලි දේශනා කළා. ඉතින් ධර්මය අහලා සතුට වෙලා පිටත් වුණා. ඊට පස්සේ ආනන්ද හඳුට බුදුරජාණන් වහන්සේට මේ මේ එක මේ එකක් පොරවල එකක් කන්දවල අනිත් එක පෙරේලා. එතකොට මොකද උනේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් සද්ද රතු පාට, ගිනි අඟුරු පාට, සද්ද රතු පාට වර්ණයක් වේදෙන්න පටන් ගත්තා. ආනන්ද හාමුදුරුවෝ කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හරි ආශ්චර්යයි මෙච්චර කාලයකට මම මේ විදිහේ වර්ණයක් මේ ශරීරයෙන් වේදෙනවා දැක්කේ නැහැ කියනවා. මේ විදිහේ ආලෝකයක් වේදෙනවා මම දැක්කේ නැහැ කියනවා. ඊට පස්සේ කියනවා ආනන්දේ මේ ආලෝක ඉවිලෙන්නේ අවස්ථා දෙකකදී කියනවා. එකක් කියනවා සම්බුද්ධත්වයට පත් වෙන වෙලාව. අනිත් අවස්ථාව පිරිනන පාන දවස් කියනවා. ආනන්දේ අද රාත්‍රී තථාගතයන් වහන්සේගේ පිරිනන කැම් සිද්ධ වෙනවා. ආනන්දේ ඒ නිසා දැන් අපි යන්න ඕන කියනවා අද රාත්‍රී පිරුණම් පානාමේ කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්වණයට අපි සල්වණයේදී අපිට පිටත් වෙනවා පිටත් වෙනවා කියනවා. ඔන්න පිටත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කකුත්තා කියන නදියට ගිහිල්ලා ඒ ගංගාවේ වතුර නාල පෙන් වළඳලා ගඟින් ගොඩට නගිනකොට ආයම කලක වෙනවා. ඊට පස්සේ එතන ඉන්නේ චුන්ද කියන හාමුදුරුව. ඊට පස්සේ චුන්දර චුන්ද හාමුදුරන්ට කියනවා මේ රාතන් බල සම්පන්න රාතන් වාසනම කියන මේ ඉක්මනට මේ දෙපට සිවුර මේ එළඳ මට කලන්තේ මට හාන්සි වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ හාන්සි වෙනවා. ආහසි වෙනකොට ආහසි වෙලා ඉන්නවා මේ දකුණු වැලේ සිංහ සෙයියාව කියලා අපි කියන්නේ දකුණු වැලේ ආහසි වෙලා ඉන්නවා. ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මේ ආනන්ද හඳුනනට කියන ආනන්ද දැන් චුන්ද කම්මාරට චුන්ද කම්මාර පුත්තට කම්පනයක් ඇති වෙන්න පුළුවන්. එයාගේ දානි වරඳල සතාගතයන් වහන්සේ පිරිනම් පානවා කියලා. ඒ නිසා ආනන්දේ ඔබ ගිහින් යාට කියන්න දාන දෙකක් තියෙනවා මහත්ඵල මහානිසංස. යම් දානයක් වරඳලා තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙනවාද යම් දානයක් වන්දලා පිරිනම් පානවද මේ දෙකේම මහත්ඵලයේ මහාන් සංසය කියලා එයාගේ හිත සංසන්ද කරනවා ගිහිල්ලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් හිරණ්‍යවති එතනින් පිටත් වෙලා උන් හිරණ්‍යවති කියන ගමෙන් ඈතර වෙලා කුසිනාරාවට වැඩම කරනවා කුසිනාරාවට වැඩම කරලා කුසිනාරාම සල්වනේදී බුදුරජාන් වහන්සේට ආයමත් කලන්තය දෙනවා. ඊට පස්සේ කියනවා ආනන්දය මේ මේ සල්ගස් දෙක අතරේ උතුරු පැත්තට ඉස දාලා ඇඳන් පනවන්න මට කලන්තේ මට හාසි වෙන්න ඕනේ. බුදුරජාන් වහන්සේ ඒ ඇඳේ සැතපෙනවා. එතකොට මොකද වෙන්නේ පින්වත්නි මේ සල්මල් පිපෙන්නේ නැති කාලෙක ඉක්මනින්ම සල්මල් පිපිලා පිපිලා පිපිලා අහිමීට පාවෙලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සල්මල් වැටෙනවා. අහසින් මගාරමල් වැටෙනවා. දිව්‍ය සුවඳ පැතිරෙනවා. දිව්‍ය වාදන හට ඇහෙනවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි හරි ආශ්චර්යයි. මේ අකල් මල් පිපිලා වැටෙනවා. දිව්‍ය වාදන හඬ ඇහෙනවා. සුගන්ධයක් පැතිරෙනවා. මිහිරි සුවඳක් පැතිරෙනවා. හරි ආශ්චර්යයි කියනවා. කියන ආනන්දය මේ තථාගතයන් වහන්සේ මේකින් පිදුවා කියලා ගෞරව කළා වෙන්නේ නැහැ කියනවා. ප්‍රශංසා කළා වෙන්නේ නැහැ සත්කාර කළා වෙන්නේ නැහැ කියනවා යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේගේ ධර්මය අහලා යම් භික්ෂුවක් භික්ෂුණියක් උපාසක කෙනෙක් උපාසිකාවක් ධර්මානුකූල ජීවත් වෙනවාද චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මහන්සි ගන්නවාද අන්‍යා විතරයි කියන තථාගතයන් වහන්සේට උපස්ථාන කරන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට උපවාන කියන හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ පවන් සලසලා ඉන්නවා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උපවන eh, කියන ස්වාමීන් වහන්සේට කියන භික්ෂුව මේ මා ඉස්සරහම වාඩිලා ඉන්න එපා අයින් වෙන්න කියනවා. ආනන්ද හඳුරු eh, තේරුම් ගන්නෑ ඒක මොකද්ද කියලා. ආනන්ද හඳුරු කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බොහෝ කාලයක් උපවාන ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළා. මේ භාග්‍යතුන් වහන්සේ මේ නමුත් මේ ඇයි මේ අයින් වෙන්න කියන්නේ? කියනවා ආනන්දය මේ මේ වෙලාවේ දසදහසක් ලෝක ධාතු වලින් සම්පූර්ණ බිඳුරු ඇවිල්ලා ඉනවා කියනවා. තථාගතයන් වහන්සේගේ අවසාන දර්ශනය දකින්න. ඒ දෙවරු දෙවරුන්ට පේන්නේ කියන මේ උපවන භික්ෂුව ඉන්නකොට මේ භික්ෂුවගේ තියෙන බලමහිම නිසා තථාගතයන් වහන්සේ පේන්නේ කියන දෙවරුන්ට. එතකොට දෙවරු අහසේ මහා මේ අහසේ කෑ ගහනවා කියන දෙවරුන්ට කන්නේ අපිට මෙතනට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ බලාගන්න නෑනේ කියලා. ඒ නිසා කියනවා මේ දෙවිවරු ඔක්කොම කෑ ගහනවා කියන අනේ බුදුරජාණන් වහන්සේ දකින්න තියෙන අවසාන මොහොතේ අපි දකින්න ඕන කියලා. තින ආනන්ද ආදරාති තථාගතයන් වහන්සේ පිළිබඳව පානෝ ඒ නිසා මේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමගේ අවසාන මොහොතේ හරි දැක ගන්න ඕන කියලා මේ දෙවිවරු මේ අහසේ හඬා වැළපෙනවා කියනවා. අතිකිප්පම් භගවා පරිනිබ්බායිස්සති භාගතුන් වහන්සේ ඊතා ඉක්මනට පිරුණම් පානවා අතිකිප්පම් සුගතෝ පරිනිබ්බායති සුගතයන් වහන්සේ ඊතා ඉක්මනට පිරුණම් පානවා අතිකිප්පම් චක්කුම් ලෝකී අන්තරදායසති ලෝකී ආලෝකවත් කරපු එකම ඇස අතුරුදහන් වෙලා යනවා ඊතා ඉක්මනින් කියලා දෙවිවරුන්ට නම කියනවා ඊට පස්සේ ආනන්ද හඳුර කියන අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී හතර දිශාවෙන් භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ බලන් වඩිනවා. දැන් ඉතින් අපි කවුද බලන් යන්නේ? කොහේ යන්න කියලාද? කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙක් දැක්ක යුතු සංවේගීකට පත් යුතු දැන් හතරක් කියනවා. ඒ තමයි තථාගතයන් වහන්සේ උපන්න තැන යන්න බලන්න යන්න ඕනේ. මේ මෙතනයි තථාගතයන් වහන්සේ උපන්නේ කියලා හිත පහදවා ගන්න ඕනේ. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙච්ච තැන බලන්න යන්න ඕනේ. මේ මෙතනින් සතාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ කියලා හිත පහදවා ගන්න ඕනේ. උන්වහන්සේ අනුත්තර ධම්සක් ප්‍රවතුන් සූත්‍රය දේශනා කරපු තැන බලන්න යන්න ඕනේ. මේ මෙතනින් සතාගතයන් වහන්සේ ධම්සක් ප්‍රවතුන් සූත්‍රය වදාළේ පිරිනුවන් පාපු තැන බලන්න ගිහිල්ලා මේ මෙතනයි පිරිනුවන් පෑවේ කියලා. එතකොට මේ මේ විදිහට චෛත්‍ය චාරිකාවේ යනකොට ඒ සියලු දෙනාට සුගතිය යන්න ඒක පිනක් වෙනවා. ඊට පස්සේ ආනන්ද හඳුරන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ කාන්තාවන් සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලා පිළිපැදිය යුත්තේ කොහොමද? අදස්සන ආනන්ද ආනන්ද නොදක ඉන්න. දස්සනීවා දස්සනී භගවා සති කතම් පටිපච්චබ්බං. දකින්න ලැබුණොත් මොකද්ද කළ යුත්තේ? ආනන්දේ කතා කතා කිරීමෙන් වළකින්න. කතා කරන සිදුවන මොකද ස්වාමිනී කරන්න ඕනේ? ආනන්දේ බොහොම සිහිය උපදවාගෙන කතාබස් කරන්න. ආන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ශරීරයට මොකද දැන් කරන්න ඕනේ කියන ආනන්දේ තථාගතයන් වහන්සේගේ ශරීරය ගැන මේ ආදාන පූජෝත්සව ගැන මේ වික්ෂුන් වහන්සේලා මහන්සියෙන් දෙපා කියනවා ඒකට. ඒක දන්න මේ ගිහි පිරිස ඉන්නවා. ඒ අය ඒ ආදාන පූජෝත්සව කරයි කියනවා. ස්වාමීනි කොයි විදිහට ඒක කරන්නේ? ඒ කරන්නේ ශක්තික රජ කෙනෙකුගේ විදියට කියනවා. ඒ තමයි රත්තරන් රත්තරන් දිනක ඒ දේහේ බාලා සියුම් කපු පිළිවලින් 500 වතාවක් වෙලලා සඳුන් පිල්වක් කළ සඳුන් දැරසායක පූජා දවන එකයි කියනවා. ඉතින් යම් දවසක මේ තථාගතයන් වහන්සේගේ ඒ දයවකතන ඒ ඒ ඒ වර්ගන ධාතු වර්ගන ස්තූපයක් කරාට පස්සේ කවුරු හරි කෙනෙක් මේ ස්තූපයේ හිත පහදවන වන්දනා කළොත් එයාටත් ඒක සුගතිය යන්න හේතු වෙනවා. එහෙම මේ තූපාර පුද්ගලයන් හතර දෙනෙක් ලෝකේ ඉන්නවා කියන සම්බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, තථාගත ශ්‍රාවක රහතන් වහන්සේ, ඒ වගේම ශක්‍රිති රජුරු. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දේශනා කළා මේක විස්තර කරලා ටිකක් වෙලා බලනකොට ආනන්ද හඳුරු නැහැ පේන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ආන මහණෙනි කෝ ආනන්ද හඳුරු ආනන්දකෝ කියලා අහනවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආනන්ද ආනන්දයන් වහන්සේ අන්නේ මේ විහාරෙ පිටිපස්සේ අර කණුව කෙල්ලිලා මේ මේ කණුවක් වැළඳගෙන ආඩාඩ මින්නවා කියනවා. අනේ මම තාම මාර්ගඵල සම්පූර්ණ කරගත්තේ නෑ. මාගේ ශාස්ත්‍රඥ වහන්සේ අනේ පින්වන් පානවා මට අනුකම්පා කරපු මාගේ ශාස්ත්‍රඥ වහන්සේ පින්වම් පානවා කියලා අඬ අඬ ඉන්නවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ මේ මහණෙනි ආනන්දට එන්න කියන්න කියනවා ආනන්ද හඳුරු පරිල බුදුරජාන් වහන්සේ ළඟ වඳගෙන ඉන්නවා කියනවා ආනන්දය කියනවා ආනන්දේ අලං ආනන්ද මා සෝචි ආනන්ද සෝක කරන්න එපා මම පරිදේවි වැළපෙන්න එපා ආනන්දේ මම ඔබට කියලා තියෙනවානේ ප්‍රේමනාප සෑම දෙයක්ම වෙන වෙන සිද්ධ වෙනවා කියලා ප්‍රියමනාප සෑම දෙයක්ම වෙන්ගෙන සිද්ධ වෙනවා කියලා. එතකොට අපි අපිට යම් හේතු ප්‍රත්‍යයෙන් හටගත් යමක් ඇද්ද සකස් වෙච්ච යමක් ඇද්ද ඒ සියල්ලම අනිත්‍ය වෙලා යනවා කියලා මම කියලා තියෙනවා නේද ආනන්ද ඒ නිසා තථාගතයන් වහන්සේගේ ශරීරය වුණත් වෙනසෙන්න එපා කියලා ලබන්න බෑ ආනන්දේ ඔබ තථාගතයන් වහන්සේට බොහෝ කාලයක් මෛත්‍රී මෛත්‍රියෙන් උපස්ථාන කළා මෛත්‍රී කතා බස් කළා මෛත්‍රී කල්පනා කළා හිතුවා ඔබ වූපින් කළා ඔබ කත පුඤ්ඤෝසිතුවං ආනන්ද ඔබ බොහෝම පින් කරපු කෙනෙක්. පධාන මනෝයුඤ්ජ ඔබ උත්සාහ කරන්න කිප්පං හෝයේසි අනාසව සුළු කාලකින් ඔබ අරහත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන ආනන්දය මහණෙනි අතීත බුදුරජාණන් වහන්සේලාට මේ ආනන්ද වගේ උපස්ථායකයන් වහන්සේලා හිටියා. අනාගතේ පාරණ බුදුරජාණන් වහන්සේලාටත් මේ ආනන්ද වගේ උපස්ථායකයන් පහළ වෙනවා. කියලා කියනවා අහන්නේ ආනන්දගේ තාශ්චර්ය අද්භූත කරුණු කියනවා කියන ආනන්දගෙන් කොච්චර බණ ඇහුවත් ඇති වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ විශාල නගර රජගහ නුවර චම්පා සාවත්ති සාකේත කෝසම්බි වාරාණසි වගේ ලොකු නගර තියෙද්දී මේ කුසිනාරාම වගේ පුංචි නගරයක පිළිවන් පාන්නේ. ආනන්ද එහෙම හිතන්න එපා කියනවා. තථාගතයන් වහන්සේ සක්විති රජ කෙනෙක් වෙලා මේ නගරේ සුදස්සන කියන රාජධානී සක්විති රජ කෙනෙක් කියලා හිටියා කියනවා. කියලා මේක විස්තර කරනවා. ඊට පස්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්දේ ඔබගේ මල්ල රජ දරුවන්ට එයාට දැනුම් දෙන්න තථාගතයන් වහන්සේ තමන්ගේ උද්‍යානයේ පිරිනවා පාන වෙලාවේ මේ ඇවිල්ලා බඳගන්න කියන්නේ නැත්තම් පස්සේ ශෝකයටපත් වෙන්න එපා කියලා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ඒක දැනුම් දෙන්නන් පස්සේ ඉතිරිස ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න පටන් ගන්නවා පිරිස් සහිතව ඇවිල්ලා. කානන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මෙන්න මේ අසවල් පිරිස ඇවිල්ලා දැන් වදිනවා අසවල් පිරිස වදිනවා අසවල් පිරිස වදිනවා කියලා. එතකොට සුබද්‍ර කියලා තාපසයෙක්ගේ වෙලාවේ සෙනඟ පීරගෙන දුවගෙන එනවා. දුවගෙන එනකොට ආනන්ද හාමුදුරුවෝ එයා අල්ල ගන්නවා. ඇයි මේ කොහෙද යන්නේ ආජී කියලා. ඉතින් කියනවා අනේ මට ආරංචිනා භාග්‍ය බුදුරජාණන් වහන්සේ පිරුණම් පාන්න යනවා කියලා මගේ හිතේ මහ විශාල ප්‍රශ්න ගොඩක් තියෙනවා මට අහන්න ඕනේ කියනවා කියන පින්විතට රාජිතයන් වහන්සේට මහන්සි මේ උන්වහන්සේ විරිසටපත් වෙන පත් කරවන්න එපා මේ අනේ ස්වාමීනි මට මට ගොඩාක් සැක තියෙනවා මට මේක අහන්න අවස්ථාවක් දෙන්න බුදුරජාණන් ආනන්දහාමුදුරුවෝ කියන ආයත් කියන අනේ පින්විත දැන් උන්වහන්සේට මහන්සි කරවන්න බෑ කියනවා එතකොට බුදුරජාණන් වහන්සේ කියන ආනන්දේ ඉසුබදුලට එන්න කියන්නේ. මේවා මේ මාසික කරන නෙමෙයි කියනවා ආනන්දේ. එතකොට ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ එක එක ආගම් එක එක තියෙනවා. මේ ඔක්කොගෙම උගන්වන්නේ එක දෙයක්ද? එක තැනකට යන්නද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුබද්‍ර කොහාතරින්ද? ඒ ප්‍රශ්නාකාරින්ද? සුබද්‍ර මේකයි කියනවා. මේ යම් තැනක ආර්ය ස්ථානික මාර්ගයේ තියෙනවා නම් එතන පළවෙනි ශ්‍රමණයා ඉන්නවා සෝතාපන්නෙක් කෙනා දෙවෙනි ශ්‍රමණයා ඉන්නවා සකදාගාමීෙක් කෙනා තුන්වෙනි ශ්‍රමණයා ඉන්නවා අනාගාමීෙක් කෙනා හතරවෙනි ශ්‍රමණයා ඉන්නවා රහතන් වහන්සේ යම් තැනක ආර්ය ආර්ය ස්ථානික මාර්ගේ නැද්ද මේ කවුරුත් නැහැ කියනවා. සෝවන් සකදාගාමී අනාගාමී අරහත් වෙන. සුබද්‍ර මේ බුද්ධ ශාසනීය ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ තියෙනවා. ඒ නිසා පළවෙනි ශ්‍රමණයා දකින්න පුළුවන් මේ බුද්ධ ශාසනය විතරයි. දෙවෙනි ශ්‍රමණයා දකින්න පුළුවන් මේ බුද්ධ ශාසනය විතරයි. තුන්වෙනි ශ්‍රමණයා හතරවෙනි ශ්‍රමණයා දකින්න පුළුවන් මේ බුද්ධ ශාසනය විතරයි කියනවා. එතකොට මේ සුබද්‍ර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා පැහැදිලා ඒවලුම පැවිදි වෙනවා. පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී මහන්සි වෙලා ඒ මොහොතේම අරහත්ත්වයටපත් වෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවමානවද සිටින්දී අන්තිම අරහත්ත්වයටපත් වුණු ශ්‍රාවකයා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හැඳුනට දේශනා කරන ආනන්දය තථාගතයන් වහන්සේගේ පිරිනුවම් පෑමෙන් පස්සේ ඔබට හිතෙන්න පුළුවන් කාට හරි දැන් ඉතින් ධර්මයේ තියෙන්නේ පිරිනුවම් පාප කෙනෙකුගේ ධර්මයක් නේද කියලා. එහෙම හිතන්න එපා කියනවා. තථාගතයන් වහන්සේගේ පිරිනුවම් පෑමෙන් පස්සේ ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙන්නේ ඒ ධර්මයයි විනය කියනවා. ඒ නිසා මේ ධර්මයේ විනය ගැන ඒ විදිහට හිතා ගන්න ඕන කියනවා. ඊළඟට කියනවා ආනන්දේ මේ වැඩිමහලුවයට ස්වාමීනි කියලා කියන්නේ බාලයට ආයස්මා කියලා මේ ආවුසෝ කියලා කතා කරන්නේ. ආනන්දේ කුඩානුකුද්දක කුඩා කුඩා ශික්ෂාපද කැමති නම් වෙනස් කරගත්තට කමක් නැහැ කියනවා. ඊළඟට කියනවා ආනන්ද චන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩනේ පනවන්න ඕනේ කියනවා. ස්වාමිනී බ්‍රහ්ම දණ්ඩනේ කියන්නේ මොකක්ද කියලා අහනවා. බ්‍රහ්ම දණ්ඩනේ කියන්නේ චන්න භික්ෂුවට ඕන එකක් කතා කරන්න පුළුවන්. සංඝයා යන්නේ නැහැ කියන එකට කතා බස් කරන්න. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂු සංඝයාට කියන මහණනි කාට හරි බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන සංඝයා ගැන මාර්ගය ගැන ප්‍රතිපදාව ගැන සැකයක් තියෙනවා නම් ධම්ම අහන්න කියලා තථාගතයන් වහන්සේ පිළිනුම් පෑවට පස්සේ අහන්න එපා මේ දුකටපත් වෙන්න එපා සෝකයටපත් වෙන්න එපා නේ උන්වහන්සේ ළඟ හිටපු වෙලාවේ අහන්න පිටිදී අහගන්න බැරි වුණා කියලා ඉස්සද්දයි දෙවෙනි වතාවෙත් ඇහුවා තුන්වෙනි වතාවෙත් ඇහුවා ඊට පස්සේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තථාගතයන් වහන්සේ කෙරේ ගෞරවයෙන් නම් ආන්නේ නැත්තේ යාළුවෙකුට කියන්න. එතකොට යාළුවාගේ මාර්ගෙන් ආන්න පුළුවන් කියලා. මේ එහෙමත් කියන්නේ. ඊට පස්සේ ආනන්ද හඳුරු කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. මේ භික්ෂුන් වහන්සේලා කාටවත් සැකයක් නැහැ කියනවා. ආනන්ද බුදුරජාණන් වහන්සේ වදලා ආනන්දේ ඒක හරි මේ තථාගතයන් වහන්සේ මේ ඔක්කොම භික්ෂුණාංගලගේ හිත දැන් බැලුවා කියනවා. කාටවත් සැකයක් නැහැ කියනවා. අවබෝධයෙන් මේ පිරිස ඉන්නේ කියනවා. මේ මෙතන රැස්ලා ඉන්න භික්ෂුණාංශලාගේ අන්තිම කෙනත් මාර්ගඵලලාභී කෙනෙක් කියලා. කියලා බුදුරජාණන් වහන්සේ වදාලා අන්තිම වචන ටික. හන්ද දාන භික්කවේ ආමන්ත්‍යාමිගෝ මහණෙනි අවසන් වතාවට බාමතමි. වය ධම්මා සංඛාරා සීල සංස්කාර නැසී යන සුළුයි. අප්‍රමාදයෙන් සම්පාදිත අප්‍රමාදීව නිවන් අවබෝධ කිරීමට මහන්සි ගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පළවෙනි ධානයට සමවැදුණා, දෙවෙනි ධානයට සමවැදුණා, තුන්වෙනි ධානයට සමවැදුණා, හතරවෙනි ධානයට සමවැදුණා, අරූප ධාන වල සමවැදුණා, නිරෝධ සමාපත්තියට සමවැදුණා. නිරෝධ සමාපත්තියට සමවැදුණ ගමන් ආනන්ද ආඳුරු තකෑ ගැවුණා. අනේ බුදුරජාණන් වහන්සේ පින්නම් පෑවා කියලා. ඒකට අනුරුද්ධ ආඳුරු කියන නෑ නෑ බුදුරජාණන් වහන්සේ පින්නම් පෑවේ නෑ. ඔය නිරෝධ සමාපත්තියේ සමාදෙන්න කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටලා ආයමත් පිළිවිලින් පිළිවිලින් ධානවලින් පළවෙනි ධානයට ආවා. ආයෙ පළවෙනි ධානෙන් දෙවෙනි ධානයට ගිහලා දෙවෙනි ධානෙන් තුන්වෙනි ධානයට සමාදෙලා තුන්වෙනි ධානයෙන් හතරවෙනි ධානයට සමාදෙලා හතරවෙනි ධානයෙන් නැගිටිනවා සමගම අපගේ මේ මහා භද්‍ර කල්පයේ පහළ වී වදාළ අපට මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාළ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ පිරිපන් පාවදාලා. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනම් පාපු වෙලාවේ මහා බ්‍රහ්මයා පැමිණලා පිරිස මැද්දේ සහම්පති මහා බ්‍රහ්මයා දේශනා මේ ගාථාවක් කියනවා සබ්බේව නික්කි පිස්සන්ති භූතා ලෝකේ සමුස්සං ලෝකේ සියලු දෙනාම මරණයටපත් වෙනවා රතා ඒතාදිසෝ සත්තා ලෝකේ අප්පටි පුද්ගලෝ ලෝකයේ කිසිවෙකුට සමාන නැති මෙවැනි ශාස්ත්‍රුන් වහන්සේ පවා තථාගතෝ බලක්වත්තු දස බලයෙන් යුක්ත සම්බුදුරජාණන් වහන්සේ පවා පිරිනමන් පෑවනේද කියලා ප්‍රකාශ කරනවා. සක්‍රදේවේන්ද්‍ර ප්‍රකාශයක් කරනවා අනිච්චාවත සංඛාරා සීල සංස්කාර අනිත්‍යයි උපාද වය ධම්මිනෝ හට අරගෙන නැසී යනවා උප්පජ්ජිත්වා නිරුද්ධಂತಿ උපදිලා නැති වෙලා යනවා තේසං රූප සමෝසුකෝ මේ ධර්මතාවයේ සංසිඳීම සැපයයි කියලා. ඉතින් පින්වත් මේ බුදුරජාණන් වහන්සේ මේ මේ මහා භද්‍ර කල්පයේ පහළ වේ වදාළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිනමන පෑම ඔය ආකාරයට සිද්ධ වුණේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සී සම්ධර්මයේ තමයි අපි මෙතෙක් කල් මේ දවස්වල ශ්‍රවණය කළේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි ඉදිරියේදී මේ ස්ථානේ ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. අනිදා ඉඳලා මේ විදිහටම මේ ධර්මයේ ඔබට අහන්න ලැබෙනවා. ඉතින් මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් චතුරා සී සද්ධර්මය අපටද අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු